හරි ලෝකාවචර මහා සංඝරත්නයේ අවසරයි අපේ නිවාසික උපාසක මහතුරු සම්බන්ධ කරගෙන අපි සෙනසුරාදා දවසේ දැන් කරගෙන තියෙන්නේ ධර්ම සාකච්ඡාවක් සඳහා අපි ඒ සඳහා උදේ 7:00 9 දක්වා කාලේ වෙන් කරගෙන තියෙන්නේ ඒ ගන්න කාලේ මුල් විනාඩි සල්පේ අපි විවස්ථා සීමත් කර ගැනීමට ගත කරනවා ඊගාවට සම්පත ගාථා කන්‍යා කීර්ති කණ්ඩ බලාපොරොත්තු වෙන්නේ ලෝ තෙරුවන් සරණයි කරන සංඥාන්සේ සම්බන්ධ වෙන්න. හොඳයි අපි මේ දැන් තමයි පටන් අරගත්තේ විවස්ථාව කියවන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා සියලු දෙනාම ඒකේ ඉඳලම සම්බන්ධ වෙන්නේ. ඉතින් අපි පළවෙනි අංකයේ වශයෙන් විවස්ථාවේදී අද ඉදිරිපත් වෙලා තියෙන යෝගාශ්‍රමීය කතිකාවතේ දෙවෙනි කොටස කියවීමයි. ඉන් අනතුරු අපි ධම්මපද ගාතාවක් අනුව ධර්ම සාකච්ඡාවට පෙළඹෙමු. ඉතින් සභාවේ ඉන්න කට්ටියගේ අනුමැතිය පරිදි කැමැත්ත පරිදි අපි ඒක විරුද්ධ ධර්ම සාකච්ඡාවක් වඩපත් කරගන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාගේම දැන ගැනීම පිණිස මම විවස්ථාව කියවන්න බලාපොරොත්තු වෙනවා. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ හිතේ පරිවර්තනයේ ඊතා සහැල්ලු හේයින් ගිහි නොගී හැම කෙනෙකුම ගේසිත ප්‍රේමයෙන් මුසුදු සියාලුකන් සාදානවත යුතුය. <clears throat> විෂ භාගයන් හාද සභාගෝද බාල තරුණයන් හාද රහසී නොබිනිය යුතුය. න වට්ටති හසන්තේ න කන්තුං ජීවනිසීහිදිතුං පත්තුස්මින් හසනී යස්මින් මිහිත මත්තන්තු වට්ටති යූහෙයින් ආරාමේත ගමේත සුදුසු කරුණක් වොහොත් මදසිනාවක් මුත් මහත් කොට හඬනගා සිනාවන පළ යුතුය. සල්ලේඛං අච්ඡන්තේන අප්පමත්තේන භික්ඛුනා කප්පියේ හින කාතබ්බා ආමිෂත්තාය ලෝලතාය යුහෙයින් කැපදෙයිද ලොල් නොවිය යුතුය. දාගබ්බෝ මළු හැමදෙමින්ද කඳ දුම් මල් පහන් නෑදෑ පුදමින්ද දැහැටි වළඳමින්ද පාත්‍රවත කරමින්ද නොබිනිය යුතුය. ගමේ මිනිසුන් සමග ප්‍රත්‍ය සම්බන්ධ අඩුකාම් අඩුපාඩුකාම් අඩුපාඩුකම් කීම් ආදී කතාද විෂභාග කතාද නොකළ යුතුය. වැඩිමහල් සංගුණා ආදර ගෞරව ඇතිව නැමී සිට හෝ හිඳගෙන කතා කළ යුතුය. දරුවන් නැගාල්ලා ආදර නොදක්විය යුතුය. අන්‍යයන්ට බාධා වනසේ නොහැදෑරිය යුතුය. තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත් යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජනාදී නොකරනු. වැඩි මහල්ලා නොවිචාරා නොකල යුතු දේ දැන නිසිසේ පිළිපැදිය යුතුය. අතුරු තාට ගන්න අධිකරණයක් කිසිලෙසකින් පිටතට නොදිය යුතුය. පිටත ඇතිවන අධිකරණ ඇතුළත කලාතිය පහළවනසේ වැඩ නොකළ යුතුය. කිසිම වරදක් ගැන චෝදකයෙකු වශයෙන් රාජාධිකරණයට නොයා යුතුය. ධර්මයේ පිළිබඳවද ශාස්ත්‍රයේ පිළිබඳවද පැනක් ඉදිරිපත් වූ කල්ලි වැඩිහිටියන්ගේ පැවරීමක් නැතුව Taman ඊට සම්බන්ධ නොවිය යුතුය. තීරණයකට නොබැසී එන කරුණු ඉදිරිපත් කරගෙන උනුන් වාද විවාද පටලවා නොගත යුතුය. සෝබන්තෝ නං රාජානෝ මුත්තාමනි විභූසිතා යථා සෝභන්ති යතිනෝ සීල භූෂණ භූසිතා යනුහෙයි සීලාභරණය මෙමුත් নানা ප්‍රකාර අංග භූෂණ පරිස්කාර භූෂණ ආදී නොකළ යුතුය අත්තිකලමථාන යෝගයට අයත්වන කෂ්ඨ වෘත දුෂ්කරාසන ආදී වර්ජනීය කොට ශරීර සෞඛ්‍ය අපේක්ෂා කොට යෞගික ක්‍රම පුරුදු කළ වර්ධනෙති ඊලංගම් ආදී සුදු කරුණක් නැතුව දිනචරියාව කිසිලෙසකින් කඩ නොකළ යුතුය බහැර ගමන් නැවැත්විය යුතුය බහැර ඇරියනෝගේ කරුණක් පැමිණි කල්ලීයෝ ආරක්ෂකයෙකු සමග ගොස් උපමාව පැමිණිය යුතුය. සිතේ පහළ වැටීම අධ්‍යාත්මික ගුණසංතානයේ වැටීමට හේතු වන හේයින් හිතේ දුබලකම් ගැන හොඳින් සලකා බලා ඊට පිළියම් කළ යුතුය. තමා වඩන කර්මස්ථාන හා රක්ෂණ දොතාංග ආදී ආචාර්යපාද්‍ය ආදීන්ට මුත් ශ්‍රේෂ්ඨන්ට නොතැන්නේසේ කළ යුතුය. නබේක්කවේ කේනච පරියායේන යාතරූපරයිතං සාදීතබ්බං ඊ වදාළ බැවින් රන් රිදී මුල රන් රිදී මිල මුදල් පිළිගැනීම මුදල් සම්මාදන් කිරීම, සිවුරු පිරිකර පොත්පත් ආදී මුදලට දීම, අර මුදල් පිහිටුවීම, මුදල් ලැබීම පිළිගැනීම, බැංකු ආයතන රක්ෂණ සංස්ථාන මුදල් තන්පත් කිරීම ආදී කවර හැටියකින් හෝ මිල මුදල් පරිහරණයෙන් සම්පූර්ණ බැලකී සිටිය යුතුය. පිරිවෙන් විශ්වවිද්‍යාල ආදී බාහිර අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය සඳහා මේ ශිෂ්‍ය පිරිස සම්බන්ධ නොවිය යුතුය. අනවසරයෙන් යමෙක් ගියේ නම් නැවත භාර නොගත යුතුය. යෝගාශ්‍රමිකාර ස්වභාවයේ අනුමැතිය ඇතිවම අභිනව සෙනසුන්විති කිරීම හෝ බාහිර ගැනීම හෝ කළ යුතුය. එසේ නොමැතිව හිතුමතේ ඉදි කරන සීනාසන යෝගාශ්‍රම සංස්ථාවට ඇතුළත් නොකරගත යුතුය. විහාරාධිපති තනතුරුපත් කිරීමක් මේ නැත. පෞද්ගලික හෝ ශිෂ්‍යානුශිෂ්‍ය પરම්පරාවට අයත් වනසේ ආරාම ආරාම වස්තු විහාර විහාර වස්තු ඉදකටම් පවරා නොගත යුතුය. නැවතී සිටින් තනකින් අන්තනකට යාමේදී වැඩිහිටියන්ගේ අවසර පත්‍රයක් රැගෙන යා යුතුය. සීරිචාරි වැවිදින අකීකරු ශිෂ්‍යයන් කාර්ක ස්වභාවයේ නියමයේ පරිදි සංස්ථාවේ නිවත් කොට ශ්‍රී ඒ බා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකාධිකාරින් වහන්සේ වෙත දැනුම් දිය යුතුය. භික්ෂු සාමණේර සංඝාන ලේඛනයක් පර්ෂවසහන මාසයේ තුල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ සංඥා ලේකාධිකාරින් වහන්සේ වෙත ඉදිරිපත් කළ යුතු බැවිනු. උපසම්පන්න අනුපසම්පන්න ප්‍රකාශවත් ලියාපදිය කිලින් පිට මාසයක් අතරත ඉදිරිපත් කළ යුතු බැවිනු. යෝගාසුමි සීනාසන යන්නේ පැවිදි වූද උපවිදි වූද අපවත්වෝද ඉවත්වෝද භික්ෂු සාමණේරයන් පිළිබඳ වාර්තාවක් සීනාස නොපමාව කාර්ක සභාවට ඉදිරිපත් කළ යුතුය. කාර්යෝප සම්පදා විනය කර්මයේ සිට කිරීමට පෙර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකාධිකාරින් වහන්සේ වෙත දැනුම් දී චිරාගත ආරණික සම්ප්‍රදාන කූලව කාර්යෝප සම්පදා විනය කර්මයේ සිට කළ යුතුය. බාහිර භික්ෂු සාමණේරයන් කාර්යෝප සම්පදා විනය කර්මයේ සඳහා ඇතුළත් කරනු ගත යුතුය. බද්ධ සීමා සම්මත කිරීම, පැවිදි කිරීම ආදී ශාසනික ගරු විනය කර්මයන් සිදු කිරීමේදී යෝගාසනාධිපතින් වහන්සේගේ අනුදන්ව ඇතුවම සිදු කළ යුතුය. යෝගාශ්‍රමීය සීළු සේනාසනයන්හි යෝගාචර දිනචරියා කතිකාවත අඩමසකට වරක් කියවා මේ પરමාර්ථයේ සීගන්විය යුතුය. මේ નિયમિત ව්‍යවස්ථාවන් බිඳිමින් අකීකරවන ශිෂ්‍යයන් තුන්වල දක්වා අවවාද කොට වරද ඔහුගේ අත්පොතේ සටහන් කළ යුතුය. නැවතත් වරදෙයදී නම් උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් ගණයෙන් බැහැර කළ යුතුය. මහතෙරුන් වද ව්‍යවස්ථා උල්ලංඝනය කෙරෙන දඬුවම් පමුණවා ගත යුතුය. යෝගාශ්‍රමීය කතිකාවත ලිපි. මේ කියවන්ට දුනේ යෝගාශ්‍රමීය කතිකාවතේ දෙවැනි කොටසයි මීගාව දාසේ සාකච්ඡාට ඉදිරිපත් වෙන්නේ යෝගාචර දිනචරියාව සීපත් කිරීමත් එක්කම ඒ කියස්ථා කීමේ අංක නතර වෙනවා. අපි බලාපොරොත්තු වෙමු ධම්මපද ගාථාවකට අහුම්කන්නේ. මගනවදද දුන්නා තනත්තා සීමා මෙහි කරව අද ගහනවර කිවිදු කිවිදු පවව සම්මීර පඤ්ඤං වේදමින් මකා මක්ඛස්ස කෝවිදං උත්තමත්තං අනුපත්තං සමහං භූමිකා මනං අන්වය සම්මීර පඤ්ඤං වේදමින් මකා මක්ඛස්ස කෝවිදං උත්තමත්තං අනුපත්තං අංහං බ්‍රාහමණං භූමි වාච්‍ය අස්කන්ධ පිළිබඳ ගැඹුරු පැහැදිලි විදසින් මුන්නේති මගනමක දර්ණා කුකුල් බ්‍රාහමණයාය අර්ථ ගැඹුරු පැනති රූප වේදනා සංඥා සංකාර විඥාන විඥාන යන සිව් කඳද මේ පස් මේ පස් කඳ කෙරෙහි පැවති ගැඹුරු නුවණැත්තා වූ අනිස්තුක් අනත් වශයෙන් ඒද සැලකෙන වැටෙන අවබෝධවන විදසුන් නුවණැත්තා වූ මගන් නොමග දැනුමෙහි වියක් වූ මේ දුගති මගය මේ සුගති මගය මේ නිවන් මගය මෙසේ පිළිපදිය යුතු නොපිළිය කැදිය යුතු මට නමග දන්නා වූ සහත් ඵලයට පැමිණියා වූ ඒක නැත්තා මම බ්‍රාහ්මණයයි කියමි. ගම්බීර පඤ්ඤා ගැඹුරු කණය අස්කන්ධ පිළිබඳව පවත්නා මහත් වූ නුවණය රූප වේදනා සංඥා සංකාර විඥාන මේ පස්කන්ධ විශේෂ පවත්නා විතා පුදුල් නුවණය මේ දාවින් විදසුන් නුවණය අනිත්‍ය ගණක් යන මොහොන්ගේ තතු නන්නයුරින් දන්නා දක්නා වෙතස් නුවණය අප්‍රමාණවක පස්සනගයේ විවරණය බලන්න මංගාමග්ගස්ස කෝවිදන් මගනමං මගනමග පිළිබඳ වෙතස් දැක්මය මේ අකුසලය මේ දුගතියට මගය මේ කුසලය දුගතියට මගය මේ පිළිවෙත නිවනට මගයයි මෙසේ මගනමග පිළිබඳ වෙතස් දැක්මය කෝපේ කෝපයන් උත්තමත්තං උතුම් ඵලය සියලු කෙලෙසුන් මුදිනුසුලා දැමීමෙන් ලත් රහත් ඵලය නිදානය අහසසිට බුදුරදුන් නැවත පෙරලා යාම හේමා මෙහෙණි කජගහනුවර ගිජිකුරුපරුවේ බුදුරදුන් වැඩවෙදෙන කල සම්දෙවිඳු වැඳුම් ගෑවේලෙහි දෙව්පිරිස් සමන් ගිජිකුරු පරුවට අවු බුදුරදුන්ගෙන් දහම් අසමින් ගුණි විවේලෙහි හේමානම් අගතයි මෙහෙණි බුදුරදුන් වඳින සඳහා ආසීනව සම්දෙවිඳු දෙව්පිරිස් සමග බණ අසමින් හිඳිනු දැක නැවතුනි අහසම දිට බුදුරදුන් නමද පෙරලා යාමට නිමුණි. සද්දෙවි අහස දිට වැඳ පෙරලා යන දැක බුදුරදුන්ගෙන් මෙසේ ඇසුයේය. සද්දෙවි බුදුරදුනේ අහසින් නම් අහස දිට වැඳ යන මේ මෙහෙණිය කවුද? බුදුරද අගසැවූ අගසැවි වූ ප්‍රේමා මෙහෙණිය. සද්දෙවි අහස දිට වැඳ පෙරලා යාමට හේතු කීමන. බුදුරද ඔබ මෙහි හිඳිනු දැක අසනමන්ට බාධා නොකොට කෙසේ පෙරලා යාමට නිකුණි. මේ මෙහෙණි මහා කණක්තියක මාර්ග නමාංග පිළිබඳ ලෙස දන්නා තැනැත්ති එකයි වදාළේය. මේ නිමිත්තට ගැඹුරු තැනැති රූප වේදනා සංඥා සංකාර විඥාන යන පස්කල පිළිබඳ දන්නා දක්නා විශේෂ නුවණ ඇත්තා වූ විදසුන් නුවණ ඇති අනිත් දුක් අනත් යන ඒ දා විශේෂින් සලකන නුවණ ඇත්තා වූ මගන මග දන්නා වූ උතුම් ඵලයට පැමිණියා වූ ඒ තැනැත්තා බ්‍රාහ්මණයයි මම කියමින් වදාළ තේක ඒකේ සාමාන්‍ය තියෙන එදිනදා පවතින මේ <clears throat> චාරිත්‍රයක් ඉන්නේ කතා කරනකොට තව කෙනෙක් ආවම කොහොමද වැඩ කරන්න ඕනේ කියලා ඒක උගා කරලා බොහෝ සංකීර්ණ ප්‍රශ්නයක් මෙතන මේ දේවාති දේව දිව්‍යන්ට දිවි වූ ශක්ත දේවේන්දයයි මේ කියලා දෙවියෝ අදහනේ වගේම දේවාති දේව කියලා අපි අදහන බුදුහාමුදුරුවෝ අතර සාකච්ඡාවක් යන්නේ යනකොට රහත් මේනියක් ඇන්නේ ඊට පස්සේ ආවිත් මේ බුදුජානනාථට විවේක තියෙන වෙලාව රාත්‍රියේ වන්දනා කරන ඉතින් කොට මම ඈත ඉඳලා වැඳලා එහෙම යනවා. ඉතින් එතකොට මේ ඒ මිහිණිනාංශෙත් රහත් වෙලා තමයි ඒත් හොඳට ආචාර ධර්ම දන්නවා. ආචාර ධර්ම කියලා කියන්නේ මේ සාමාන්‍ය බුද්ධිය දන්න මිනිසෙක් වැඩ කරනකොට කරන්න ඕනේ හැටි. ඒ වගේම මේකෙදි බුදුචානනාත ඉක්නරක් කරගන්න තිබව දන්නවා. ඊට වැඩිය සත්‍යදේවෙන්දත් හොඳට ඥානවන්තයි. ඒ දැකලා බණ නතර කරනවා. නතර කළා නම් මොකද්ද මේ වෙච්ච සිද්ධිය? ඉතින් බුදුරජාණන් කියනවා උඹ ඔතන ඉන්න නිසා තමයි ඒක එහෙම වුනේ. ආවේ වන්දනා කරලා යන්න. ඒ ගියේ මොකද? යා ඥානවන්තයි මේ වැඩේට බාධා නොකරනවායි කියලා. ඒකලෙල ධර්මචනන්සෙත් ඒක අවස්ථාවක් කරගෙන බණ පැත්තක දාලා කේමා විචව කේමා තෙරින්නාසිකේ ಗುಣ ප්‍රකාශ කරනවා. කලියොත්තන කලියොත දාන්න කෙනාට මම බ්‍රාහ්මණය කියනවා. ඕක තමයි බමුණු ඉස්සල්ලා හිතාන හිටියේ බමුණු මත බමුණු චාරිත්‍ර වාර්ථ දන්නවනම් බමුණෙක් නැත්නම් වසලෙක් කියලා. ඒ බමුණන්ගේ කියලා දුන්න ක්‍රමයට. බුදුජාන විශ්වාසය කිව්වේ මමත් ඒම ඒ යාරකෝතුවේම මනින්නේ. හැබැයි මම මනින්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ පිළිබඳ දැනීමෙන් කටයුතු කරන එක නම් තමයි මගේ බමුණු මතේ. ඒ බමුණු මතේ දන්න මනුස්සයාට මමත් බමුණයි කියලා කියනවා. ඒක ඒකට අර පාරන මනුස්සයෙන්ගේ තිබුණු ආචාර ධර්ම වල සැලකිල්ලකුත් තියෙනවා. හැබැයි ඒකේ අන්තර්ගතය පොඩ්ඩක් වෙනස් කරලා බලන්න. ඉතින් අපිත් සාමාන්‍යයෙන් සමාජයේ ජීවත් වෙනකොට අනන්තවත් සිද්ධ වෙනවා. ඒ වගේ දෙන්නේගේ සම්බන්ධතාවයට අතුරු කතා හෙලන්න. එතින්දී එතින්දී හරීම අමාරුයි වැරද්දක් නොවි කරන්න. ඒ තරමටම ඒ දෙපැත්තටම හානි සිද්ධ වෙනවා. ඔය වගේම සංසිද්ධියක් වෙනවා මේ මට මතක නැහැ ප්‍රධාන උපාසක මහත්තයෙක් මේ දරුවතන ආංශෙත් එක්ක මේ සම්මුඛව සාකච්ඡා කරන ඉඳද්දී කොසල් රජු වෙනවා. කොසල් රජුට ඇවිල්ලා වැඳලා වාඩි වෙනවා. අන්න මේ වාසක මහත්තයා කොසල් රජුරණ කිසිම ගෞරවයක් කරන්නේ ඊට පස්සේ මේ කොසල් රජුට කේන්තියක්. ඉතින් මම එනකොට බොහොම නැකිట్లా කටයුතු කරනවා මේ මිනිස්සයා දැක්කද මාලිගාවදී තමයි මට සැලකිලි තියෙන්නේ. පන්සල් ගියට පස්සේ මාව ගණන් ගත්තේ නැහැ කියලා තරහ වෙලා. ඊට පස්සේ රාජ මාලිකාවට කැඳවුණා. කැඳවුවට පස්සේ මම සැකීල බොහොම ගෞරවයෙන් කොසල් රජුට වැඳලා මේ කටයුතු කරන දේවනාංශ මට කැඳවීමක් කරන කැඳවීමක් කරලා තියෙන්නේ ඔබ මෙතෙන්ද විතරයි මට සලකන්නේ ඔබ මතක දාවල් දාස කියලා ඊට පස්සේ කියනවා මම ඒක නම් හොඳටම මට මතකයි එතනදී ඔබ වහන්සේට සලකුවා නම් බුදුහාමුදුර කරන නිග්‍රහයක් කරනවා ඔබ වහන්සේට ස්තුති නැගිටලා ආචාර කරා නම් බුදුරජාණන් වහන්සේට නිග්‍රහයක් කරනවා කියන්නේ ඒකෝටයි කොසල් රජුරණ මතක් වෙන්නේ මේ මොකද්ද ඊට පස්සේ මම හිතන්නේ දෙන්නම මම සර්වචන් වහන්සේ ළඟට ගියාට පස්සේ සර්වචන්ස් කියනවා මෙහෙම තමයි මේ හැදිච්ච මිනිසුන්ගේ හැටි කියලා ඉතින් ඒක හරි අමාරුයි මේ ඔය ඉන්දියා චීනේ තිබුණ කොන්ෆියුසියසම් කියන ආගම තන්නේ කරම කියලා දෙන්න උච්චරයි. මේ පුද්ගලයාට ඒ තැන සලකන්න දන්නේ නැත්නම් ඔබ මොන තරම් සල්ලි තිබුණත් කොච්චර ලස්සන තිබුණත් කොච්චර දැනුම තිබුණත් පිරිහීමක් ඉද වෙනවා. ඒ මනුස්සයෙන්ගේ ගුණ කැණීමක් සිදු වෙනවා තමන්ගේ ගුණ පිරිහීමක් සිදු වෙනවා. ඒක දැනගන්නවයි කියන එක හරියටම හොඳට කැපිච්ච දල පිහිකින් කපන්න ඕනේ. හැම කැපෙන්නේ නැති වෙන්නේ මයිල විතරක් කැපෙන. ඒක තමයි අපේ තියෙන නොදැනුවත් තමයි ඒකෙන් තමයි අපි ගොඩාක් ප්‍රශ්න ඇති කරගන්නේ. ඉතින් ඊට පස්සේ අපි දන්නේ නැහැ කොතනද වැරදුනේ කියලා. ආර්යයන් වහන්සේ නම කරන ආර්ය උපවාදයේ සිද්ධ වෙනවා. වෙන කෙනෙකුට හිතමනාපකම්. හිතමනාපකම් කියලා ඔක දෙතුන් සැරේ හතර පස්සේ වෙනකොට ඊට පස්සේ අර මනුස්සයා තමයි මරුවා වගේ, තමන්ට නිග්‍රහ කරා වගේ, තමන්ට ධනහානියක් කරපු කෙනෙක් වගේ සලකන්න පටන් ගන්නවා. ඒ පොච්චර තේරෙන්නේ නැහැ. වෛර කරන කෙනාට තේරෙන්නේ නැහැ. වෛරෙන් ලබන කෙනාට තේරෙන්නේ නැහැ මොකද උනේ කියලා. ඉතින් මේකෙදී මාර්ගය මාර්ගය කියලා අපි සාමාන්‍යයෙන් මේ විසුද්ධි ඥානවල සඳහන් කරන්නේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා මේ උද්‍යප්පේ ඥානෙ. උද්‍යප්පේ ඥානෙදී මේකෙන් ගන්න බැරිකමක් නෑ ඒකට ආදර්ශයක් ගන්න පුළුවන් භාවනා කර කර කර යනකොට ආලෝකයක් පහළ වෙනවා සහැල්ලුවක් පහළ වෙනවා වීරියක් පහළ වෙනවා සද්ධාවක් පහළ වෙනවා එතකොට ඒ ආලෝකේ ඒ සහැල්ලුව ඒ වීරිය බලන් අරගෙන මූල කර්මත්තා නමතක එච්චරමයි එතරම් වැටෙනවා. ආය මොකක්වත් නැහැ. ඉතින් කරගන්න පටන් ගන්නවා. ඉතින් මනස කියනවා මම මේ නරක දෙයක්ද කෙරුවේ මම බැලුවේ මේ ආලෝකය දිහා නේද කියලා. නමුත් අමතක කෙරුවේ අර මුලින් ආපු කණ. මුලින් ආපු කණ තේටි පස්සේ ආපු අඟට සලකන්ට යෑම ඒක තමයි අපි මේ තණ්හාවෙන් මාන්නෙන් දෘෂ්ටියෙන් කරන්නේ. ඉතින් කරන කෙනාට තේරෙන්නේ නැහැ මේ තණ්හාවෙන් කරනවා කියන්නේ. දෘෂ්ටියෙන් කරනවා කියලා මාන්නෙන් කරනවා කියන්නේ. නමුත් ඒවට තමයි මේ ආචාර පද්ධති තියෙන්නේ. විවස්ථා තියෙන්නේ. ඒ විවස්ථා දන්නේ නැතිකම ගිහියන් අතර ඉතාමත්ම ප්‍රකටයි. ගිහින්ද තේරෙන්නේ නැහැ මොකද ගියෝ නිතරම ඉන්නේ අර මේ ඊවල් දොරවල් තියෙන රෑන්කින් ඕඩර් එකේ හැටියට තමයි. නැත්නම් තමයි කන්තෝරේ ඉන්න ඕඩර් එකට. මිටින් ආවට පස්සේ කරකොලතයි. පැවිදි කරපු ගමන් සම්පූර්ණ කරකොල දැල්ලා බින්දුවටම දාන. බින්දුවට දාලා මුල කේන්දරලා හදන. ඒක ඒ නිසා කියනවා හොට පිළලා හට පිළලා හොට බිම යනට පස්සේ මහනෙලා වැඩක් නැහැ. ඒකට 66 වෙලානේ තියෙන ඉතින් කිව්වාම එතන්නේ මේ මේ අපි හදන්න එනවා මේ අපිට විපස්සනා කියලා දෙන්න ගියාම ඉඳගන්නේ කැටේල කියලා දෙන්නේ. ඉතින් අපි ගියේම නෙවෙයි අපි ගියේ කෙලිම විපස්සනා ඉගෙන ගන්න ඒ හාමුදුරුවෝ ගන්න අපිට ඉඳගන්න ඉඳ ගන්න. ඒක කියන ගෑරේජ් එක ජොබ් එකට ගියත් වයසට ගිහිල්ලා කරන්න එපා කියලා. වාසුණ්‍ය ගහන්න හොත කුණු හරප දෙකක් කියන. අය මොකොත් නෑ අඬුවෙන්මයි ගහන්නේ. අම්මටමයි බනින්නේ. ඉතින් පොඩි එකා ගියාට ගහන්නේ. ඉතින් පොඩි එකා බැනුණාද? වයසට ගියා කියොත් අනිවාර්යෙන් පාස්ට ගන්න. මිසෙන බුදුරජාණන් වහන්සේ කියන්නේ ඔය ඉහළ දැනුම් නිකන් ඉහළ තියෙන විපස්සනා ඥාන ඔක්කොම හැදෙන්නේ මේ අපි ඉන්න පොළවේ සාරෙත් එක්ක. අපි නෙළුමක් කොච්චර උඩ වතුරේ නෑලී හිටියත් මඩේ තමයි සාරේ ගන්න. මඩෙන් ගලව ගත්තොත් චේ මං වගේ නෙළුමකට මේ මඩත් එක්ක සම්බන්ධ ඕනේ නැහැ කියලා ඉවර තමයි. නෙළුම කියන්නේ අච්චර පිවිතුරුකමකුයි මෙච්චර මඩ ගොහරකුයි සම්බන්ධ කරන තරම්. ඒ සම්බන්ධයේ මේ සංසාරේ එනකන් ගලවන්න බෑ. අන්තිම තුච්ච අන්තිම ජරා අන්තිම පහත් ලෝකයක් අපට ඇසු කරන්නේ. නමුත් ඒක ඒක ඇසුරු කරාට ඒකෙන් අපි ගත්තට දුක්ඛ සත්‍ය පිළිබඳ සම්පූර්ණ ඥානය ඒ පිපුණට පස්සේ සම්පූර්ණ පිවිතුරු වෙන්න ඕනේ කිසිම දුක කැලෙන්නේ ඒ දුක් පිළිබඳ කනගාටු වෙන්නෙත් නෑ මට මේක සම්බන්ධයි කියලා පශ්චාත්තාප වෙන්නෙත් නෑ ඒක එතන මම මෙතන අන්න ওই දෙක දැනගන්න එකේ විශාල පරාසයක් තියෙන සරුවචනා ඉන්සාව උනන්සේ සරුවචනා කියලා අපිට තියෙන අතර පුංචි පරාසයක් අපිට තියෙන පරාසය රහත් වෙන්න ඇති නමුත් ඒකෙදිත් භාවනා කරන කෙනා විශේෂ විපස්සනා කරන කෙනා දැනගත්තේ නැත්නම් මේ ජීවිතේ අපි අගර කරන බුදුරජාණන්සේ දේවාති දේව වගේම නිඳා ලබන්න අතර අන්තිම තුච්චම නිඳා ලබුක් කියන. දුක් විඳින්න අතර අන්තිමට දුක් විඳපු කියන. <clears throat> අපි හරි කැමැති බුදුරජාණන්සේ 18 රියන් තිනවා රැස් වේතුනා දේවාති දේවයි බ්‍රහ්මාදී බ්‍රහ්මනේ. බල්ලන්ට බලු වෙලා තියෙනවා. දුකට අන්තිම දුක් වෙලා තියෙනවා. නින්දාට අන්තිම නින්දා ලබලා තියෙනවා. උන්වහන්සේ පරාසය දන්නේ නිසා තමයි ඔය මැද ඉන්න කාටත් කතා කරන්නේ. අපි අර බෙන්නන්නට තිලිසෙන පැත්ත විදිහ වගේම භාවනා කරන්න ගියාම මේ ඊටාමත් පහත් උච්ච තත්ත්වපත් වුණා නම් සතුට වෙන්න පුළුවන් සංසාර තියෙන කර්මයක් ගෙවිලා යනවා. අනේ මේ මතින් අලුතෙන් චේතනාවක්වත් පහළ වෙන්නම කොහොම ගියාවයි. ඒකට මම නිකන් බලියරියා වාගේ නැත්නම් සාන්ති කර්මයක් කරුවා වගේ ඊට පස්සේ ලুকু මේ ඉඩකට හිස්පාසුවකට ලুকু විවෘත වීමකට යනවා. ඉතින් ඒක අපි ඒ වෙලාවේ බෑ පස්සේ ගන්න ගියොත් අනිවාර්යයෙන්ම ඊගාට එන තියෙන ඥානෙ පසර දැම්මා. ඉතින් සර අරෝචනසි කියන සඳහන් කරන්නේ අපි කරා පැමිණෙන්නේ අපිට එන දුක් අපිට එන කරදර අපිට එන ලෙඩ අපිට එන නිග්‍රහ ඔක්කොම ඒක මොකද්ද පණිවිඩයක් දෙන්නයි පැමිණෙන්නේ. ඒ පණිවිඩය දෙනකොට ඒක පැත්තකට කරන් දාලා ඒක මට ඒක අල්ලපු ගෙදෙට්ට යවන්න හරි හෙට එන්න කියන්න හරි කියලා කියනවනම් ඒත් එක්කම පිටිපස්සෙන් එන ඥානයත් හරවැරීමක් තමයි වෙන්නේ. ඉතින් මේක තමයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ. විසුද්ධි වශයෙන් එහෙම නැත්නම් මේ කෙහෙල් ගහ පොල් ගහ අඳුරනවයි කියන එක. අල ගහ මියනකොලේ අලකොල මියනකොල අඳුරනවයි කියන එක දන්නේ නැතුව මොන භාවනාවක්ද? ඉතින් දා ජීවිතේ මිනිස්සෙක් එක්ක හැසිරෙනකොට තියෙන ඒ ආචාර ධර්ම. එහෙම නැත්නම් මේ ඒදී පවතින සංස්කෘතික ලක්ෂණ, පවතින විවස්ථාව, පවතින ඒ වැඩසටහන නැතුව කොහේ අල්ලන්න ගියත් අය මොකක්ද අනිවාර්යයෙන්ම මේ තමන් හරස් යන පාරේ ප්‍රමාණයට එතන මේ ස්ථානීය ක්‍රියාව සිද්ධ වෙනවා රිපකෂන් එකක් වෙනවා එතන වටයක් අරගෙන පටන් ගන්නවා ඒක මානසික වට්ටමින් ගෙවලා තමයි ඊගාතන්ට යන්නේ ඒ නිසා හොඳම වැඩේ තමයි ලීස් ෆ්‍රික්ෂනල් පාත් අඩුම ඝර්ෂණයක් ඇති පාර තෝරගන්න ඕනේ එහෙම නැත්නම් කියන මොකද්ද මේ ක්‍රිටිකල් පාත් ඇනලිසිස් වැඩේ කරනකොට මා විශ්ින් කළ යුතු අඩුම කෘත්‍යය නැත්නම් අඩුම පවු ටික ඒ පාත් එක දන්නවනම් ඒ මනසට કોઈ අපායද කියත් පාතියි. බුදුචාන් අපේ ඔය සංස්ථාවේ ලෝගෝ එකේ දාලා තියෙන්නේ අත්ති පඤ්ඤායකෝ මග්ගෝද මොකද්ද කියලා. ප්‍රඥාවන්තයට කොතන ගියත් පාරදී. කොත්තනත් ගැලවෙම දෙනවා. ප්‍රඥාව නැති එකන අල්ලන්නේ තද තනමයි අල්ලන්නේ ඕකේ හැප්පි හැප්පි ඉන්නේ. මීයක් කපනකොට බලන්න ওই කවුරු නැතව හරියට දන්න අඩුම දුර්වලම තැන දකලා හිල හදනවා ඌගේ ආය ඌට ඒ ගණිත විදුණ කියන්නේ ඉතරයි. ඌට එහා පැත්තෙන් ඇවිල්ලා සර්වේ කරන්න ඕනේ මේ පැත්තෙන් ඇවිල්ලා විදින්න ඕනේ ටනල් එක ගහන්නේ කතා දෙකක් නෑ ගැහුවනම් ආය මීයා එච්චරම තමයි. ඌට කොච්චර හයියෙන් ගියත් ඌට ප්‍රශ්න නෑ ඌට පුංචි මෙච්චර ඉඩක් තිබුණා ගියා. ඒ වගේ තමයි මේ භාවනා කරන කෙනාත් ඔය ගේ කඩන්න යන්නේ. ඒ ගේ එහෙම තිබිච්චාවයි දුර්වලම තැන ගත්තා ගියා. ඒ දුර්ලභම තන ගන්න නම් වැඩ කරනට අර ලීස් ෆ්‍රික්ෂනල් පාත් කියන එක නැත්නම් බල රේඛාව කියන එක බලයක් සම්ප්‍රේෂණය කරන්න බල රේඛාව එකලස් වෙන්න ඕනේ නැත්නම් යන්ත්‍රය කැපෙනවා. ඇලයින්මන්ට් අප්සෙට් ගිය ගමන් ඒ බලයේ ක්‍රියාත්මකන යන්ත්‍රය කැපෙන්නේ. ඒ වගේ තමයි අපිත් මේ පහදලා තියෙන ඔය සීල සමාධි ප්‍රත්‍යය කියන සීලය කියන නැත්නම් ආචාර ධර්ම කියන එක පොඩ්ඩක් අම්මාක් නැහැ කියලා තඩු මරන්න ගත්තනේ සමාධියෙන්නෙත් නැහැ ප්‍රඥාවෙන්නෙත්. අපි ඉස්සල්ලා මේක හදලා දෙන්න ඕනේ. ඉතින් ඒක හැබැයි ප්‍රත්‍යুৎපන්නයි. රහතන් වහන්සේට තමයි ඒක හොඳටම තේරෙන්නේ. රහතන් වහන්සේට ඒක තේරෙන නිසා රහතන් වහන්සේ පශු પરම්පරාව ගැන සලකලා Taman ගියාට පස්සේ ආදර්ශවත් ජීවිතයක් ගත කරන අතර ලියලා තියෙනවා එන්න ඕනේ නම් බල මේ පාරේ ඵලයල. ඒක තියෙන්නේ මොනවද? ගුරුවරයෙක් කෙනෙකුට හිටගනි. බත් කනකොට කතා කරන්න ඒවා. ඔහොම සුළු දේවල් ටිකක්. ඉතින් අපිට ගමන කියන ඕවද විපස්සනා කරන ඕවද මේ භාවනා මැත්තත්තාන කියන ඕව මේ දෙකේ මැද උගන්නන දේවල් ඕව අපිට ඕනේ නැහැ කියලා ඒ ටික වැත්තකට දැම්මට පස්සේ අර ගේ කුරුල්ලගෙන් ඒ කුරුල්ලගෙන් නෙවෙයි වඩු කුරුල්ලගෙන් ගේක් හදන්න කපුටෙක් ගියා. ඊළඟ කලෝ ඉතින් කපුට බොහොම අහිංසකව ඒ වෙලාවේ ඉදිරිපත් වෙලා තිනවා තමුන් නැහැ ඉතින් වඩු රාළ බොහොම ලස්සන ගෙවල් හදනවා ඇසටත් දෙරට නැහැ අවුවටත් නැහැ කපුටොත් මේ මෙහෙම ආපේ වගේ ගයක් හදාගන්න. උලක කයිල මෙහෙම මේ වෙච්ච ගමන් පිටර ටික බිමට වැටෙනවා. දැන් දෙරය මැදෝ චරයස් ගාලා කෑ ගහන්නේ කූඩු ගණන් වැටිලා. ඉතින් මොකිලි කළු වඩුකුරුලට තමුන් නැහිට වඩුවල දෙන්න මට කියලා දෙනවා. මම කොහොමද රාලාමි අපි කරමු. විවේක තියලා කතා කරනවා කියලා ඉතින් ඌ කිව්ල කියලා නේ ආවල් දවසේ වෙනකන් අපොයින්ට්මන්ට් එකක් දුන්නා. ඊළඟ වඩුවට කළා ඒක ලෙවලා අපි යන්කෝ කෝට් ගාලා ගේන්න කියලා. ඉතින් කපුට කරලා කෝට් ගාලා ඉවන්න මම දන්නවා මට මේ ගොයි හදන එකයි ඕන කරන්නේ. නැහැ කවන්නේ යන්කෝ. ඉතින් කෝට් ගාලා ගාලා තිබ්බලු. ඊළඟට යන්කෝ තව කොට මේකට කරන්න ගියා. දැන් මාටින් ගත්ත අපොයින්ට්මන්ට් එක දැන් කෝටු හොයලා මේ ඉවරයි දැන්. නෑ මේකට බඩු ඕනේ නේ යන්කෝ කියලා ආයෙ පන්ටරලක් ගෙනලා තිබ්බලු. ඒකළු යන්කෝ ආයෙ ගේන්න කියලා. තුන්ව සැරයක් ගියාට පස්සේ කකුලට තියලා මේ පුංචි වඩු කුරුලයිලා මට මේ දෙන දඩ මේ රැක් කරන්න හදන මේ සාත්‍රය දෙන්න මේ හදන්නේ කියලා එරවිලි කෙරවිලි දැම්මා. ඒක වඩු කුරුල කිව්වල ඉතින් මේක තමයි ක්‍රමේ. ක්‍රමයන්. ඉතින් ගිහිල්ලා ගිහිල්ලා පරලල් දෙක තුන හතර පහක් එකතු කරලා මේක හදාගන්න ඕනේ. කපුට කරේ තුක මං තාජේම දන්න දෙන්නේ මං පරලල් එක තෝරන්න දන්නවනේ. මං තමසර කිව්වේ මේ මේක මේ මේ ගැටේ ගහන ඇති කියලා දෙන්නයි. ඒසුළු ගැටේ ගහන බඩු ඕනේ ඒක තුන ඊට පස්සේ බැලලා ගියා. ගත්තේ නැද රෑ මැද කෑ ගහනකොට ඉතින් බඩු කුරුල්ලා කියනකොට ඔන්න හරි. ඔය ගිහිලා ගියේ හතවගෙන කුණාක් වෙනකොට වැඩ. ඒ නිසා ඒ එතෙන්දී ওই වටක ජාතිකෙත් ওই කතාව තමයි සරෝජාන්සි සඳහන් කරන්නේ පුංචි උනාට වටකුරුල්ලා ඌ තල තුනයි. ඒ තල තුන උනාට පස්සේ ඒ මනුස්සයා ඇත්තටම දඬුවම් කෙරෙලකුත් කරනවා. චෙක් කරලා බලනවත් හිටගනින් ඉඳගනින් කියනවා. ඒකත් ඒ ඒ ආචාර්ය ධර්මවල තියෙන ක්‍රමයක්. සමහරලාට කරදර කරනවා. මේ කරදර කරාට කරන්න දෙයක් නැහැ. ඒක දිගේ යන්න බෑ නේද? මේ කියන විදිහට වැඩිහිටියෙක් ඉදිරියට හැසිරෙන්නේ කොහොමද? තිරුණාස් කෙනෙක් ඉදිරියට හැසිරෙන්නේ දෙයකට ස්ත්‍රියක් ඉදිරියට හැසිරෙන්නේ කොහොමද? පොඩිදරෙක් ඉදිරියට හැසිරෙන්නේ කොහොමද දන්නේ? ඒ දන්නේ නැතිවම අමතර තරංගයක් ඇති කරනවා අපි. අමතර මේ කියන්නේ මේ ස්ථානීය ක්‍රියා කියලා ඔකට මම දන්නේ කියන්නේ මේ මේ භෞතික විද්‍යාව කියනවා සන්නාහකයක් තුළ අමතර ලෝහ තිබ්බොත් ඒක තුළ විදුලිය ගමන් කරන්නේ නැතුව එතන කරකෙන්න ගන්නවා. සන්නායකේ ගන්න විදුලිය ගමන් කරවන්න තන්නේ කර සුද්ධ ලෝහේ නම් කෙලින්ම මෙතනින් මෙතෙන් විදුලිය යනවා. අතරමැද කලවම් තියෙනවනම් එතන හරිය විභාවයක් ඇතිලා උතන විදුලි කෝෂයක් ඇතිලා එතන ලොකු මේ ඝර්ෂණයක් ඇති. අපිත් වෙලා තියෙන්නේ අපි අර කෙලින්ම යන ගමන් නෙවෙයි යන්නේ අතරමැද තියෙන පොඩි වයිදී හැමතැනදීම කටුවත්තක් නිකන් දූවිලි පාරක ඇදගෙන යනකොට ඌරගෙන අවුස්සගෙන දූවිලි කාගෙන යන්නේ. ඉතින් හරි අමාරුයි අර සමාධියක් ඇති කරගන්න. හරියමාදුවේ ප්‍රඥාවක් ඇති කරගන්න. මේ වගේ දෙයක් වෙච්චාම සම්පච්චනාංශේ මේ කේමාවට කියන්නේ නැහැ ඔබ හසිමදා ඵලයන් කියලා. කෙරුවට පස්සේ සක්‍රදේට ඇහුවට පස්සේ කියනවා මම ඒකට ඥානවන්තයි කියනවා. මම ඒකට බ්‍රාහ්මණයි කියලා කියනවා. මොකද ඒක කල යුත්ත දන්නවා කියලා. ඒ කල යුත්ත යම් කිසි කෙනෙක් හරියට කරනවා නම් ඒක අනිවාර්යයෙන්ම సౌందర్యාත්මක වැඩක්. ඒක අනිවාර්යයෙන්ම තව කෙනෙකුගේ හිත නිවන වැඩක්. අනිවාර්යයෙන් ප්‍රඥා ගෝචරයක් කරනට ආහාරයක් වෙනවා. මේ ඒ පෞද්ගලිකවල කියලා තිබුණා ඔය <clears throat> ආනකාරක ධර්මපාලමත් එක්ක මහන්තා නඩු කියන කාලේ මේ ඒ නඩුව දිගට ගිහිලා අංකාරක ධම්පාතු අදිනවනේ ඊට පස්සෙත් මහන්තා එතන දිගට හිටියා යා ඒ දිග ආචාර්ය પરම්පරාවක අන්තිම පුරුක ඒ මනුෂ්‍යකා තියෙන සම්පූර්ණ ප්‍රතිපත්ති ටික බොහොම බෞද්ධ ප්‍රතිපත්ති වගේ ඉතාමත්ම සරල ගේක ජීවත් වෙනවා ඉන ඕනේ කෙනෙකුට කකුල් හොදගෙන ඉන්න ඕනේ ඊට පස්සේ ඇතුලේ සපත්තු දෙකක් දාන්න බැරිලු ඉතින් සංඝයා වහන්සේලා යනකොට සංඝයා වහන්සේලා යනවා සමහරට බලන්න. ගියන් පස්සේ ආපේ සාමාන්‍ය ආගන්තුක සත්කාර කරනවා. يعني කොහොමද මොකද ආවේ ආරමී කියලා අහනවලු. අර කටේදී අර තාලෙටම. සාමාන්‍ය පන්සලකට යනකොට තියෙන චාරිත්‍ර ධර්ම ටික තියෙනවා. ඉතින් ඒ වන්දසයත් මේ නිකම්ම නිකන් නෙවෙයි. ඒසල ඕ પરම්පරාවක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එතෙන් යනකොට ඒ ටික රැක්කේ නැත්නම් රකින්න සංඝයා මොකද සංඝයා දන්නවනේ ආවාසයකට පොර වෙනවද දන්නව. ඉතින් අර මනුස්සයා ගියාට පස්සේ බොහොම කරු කරනවා. මම කරගන්නවලු මේ මේ සංඝයාන්සල හැදිච්ච જાතියක්. මේකට මේ කල්චර් මේ මිනිස්සු මේ උන්ද සංස්කෘතික ගතයි කියන. ඉන්දියාව සලකනවා. නිකන් සාමාන්‍ය මිනිස්සු කියලා කරගුණාට මිනිස්සු ගණන් ගන්න. මිනිස්සු එලා කෑ ගහලා වටේ කැර කැර කියනවලු මහාන්ත ගණන් ගන්න. අර ඉත කකුල් හොදන ඇවිල්ලා ඉතුරුට ගියාට පස්සේ ආගන්තුක සත්කාරය කරනවා. ඒක නිසා මේ ආගන්තුක සත්කාරේ එහෙම නැත්නම් අපි මේ තැනකට එළඹෙනකොට තියෙන ගතිය බෞද්ධයන් අතර විතරක් නෙවෙයි. ගෝත්‍රික ජනතාවක් අතර ගැත් තියෙනවා. උන්ුණත් උන්ුණත් තේරුම් අර ගන්නවා තක්කනකොට මෙමෙත හැදිච්ච මිනිස්සෙක් කියලා. ඊට පස්සේ ආගේ ආකල්ප වෙනස්. ඒක නිසා හැම වෙලාවෙදීම තැනකට යනකොට කෙනෙකුට කතා කරනකොට ඒ දන්න කෙනෙක් අතර නම් ඉතින් හැදිච්ච ආකල්පනේ. ඒකට ඉච්චර ප්‍රශ්න. ඒකත් ඉතින් අපේම දෝෂේ තමයි. වැරදිලා. නමුත් අලුත් යන වෙලාවේදී ආකල්ප සම්පත්තිය වැඩියෙන්ම සලකන තැනක් තමයි ඔය තියනවා. ඒ ආකාර සම්පත් සම්පල් මේ ආකාමේ ආකල්ප සම්පත්තිය දිශාම වෙන්න ඇති තේරවාදී කිසිම තැනකට යන්නේ නැහැ. ගියොත් යන්නේ නොයම බැරි ගමනකට ගියා. ඒ කටයුතු කෙරුවා පැත්තකින් ගන්න. ඒ නිසා රජ දැක්මට යන්නේ උත්සව වලට යන්නේ නැහැ. මොකද ගියාම දන්නේ නැහැ මොකද්ද කරන්න ඕනේ කියලා. එනවා එතන හිටගනින් කවස් හිටගෙන ඉඳලා එනවා. එහෙම නැතුව මොනවාක්වත් ඉදිරිපත් වෙනව අද අපිට වෙලා තියෙන්නේ අද තේරවාද ආචාර්යවරු උත්සව පවත්වන. පවත්වලා මෙහෙම ඉන්න ඕන කියලා කියන්න කියලා දෙනවා. ඉතින් ඒකකොට අර කාන්තාවක් ඇඳුන් නැතුව හතරමං හන්දියට ගියා වගේ තමයි කෙලසෙනවයි කියන එක අහන්න දෙයක් නැහැ. යන්න ඕනේ මොකද කාරණා වෙන්නේ මොකද මම මොකද කරන්න ඕනේ? ආ එහෙනම් එච්චරයි. අර මේ ඒ මට ගියාට පස්සේ කිව්වා මම ඇත්තටම නම් මම කිව්වට මම මේ බුද්ධ ගණනේ අපි සාමාජිකා මහානායක හඳුරු. වයසයි දැන් තියෙන මහානායකම වයසකම හඳුරු. ඒ දවසක් මේ උත්සව සභාවකට කළා. හැදලා ගිහලා මේ ස්වාමීන් සියන්නිකයි ආමතුරුට කතාවක් දුන්නා. අමරපුර ආමතුරුන මේ ආමර කතාව දෙනකොට දැන් යනවලු කතාව දැන් 11යි අමාරයිලු වෙලා. දාහනේ වලතන වෙලාව නිසා කවුද තුන්ඩුවක් කරලා තියෙනවා මේ අවසරයි නායක ආමතුරුනේ කතාව ටිකක් කෙටි කරන්න. මේ තුන්ඩුවක් කරලා තියෙනවා අවසරයි ආමතුරුනේ කෙටි කතාව කෙටි කරන්න කියලා එහෙනම් මගේ පණ මෙතනින් ඉවරයි. හා හොඳයි යා. කිව්වලු නැත කරා. ඉවරයි. ඊට පස්සේ දවසෙත් අර පිරිසම ගිහිල්ලා මේ ආර්දනා කරලා තිනවා අවසරයි ස්වාමීන් වහන්සේ මට බෑ. බත් කකා ඉනකොට ඕගොල්ලෝ මට තුන්ඩුවක් කවොත් එහෙම දාන වන්දලා ඉවරයි හොමන්ස කියලා මට දානේ වලක් ගන්න වෙනවා. මං ඉන්නේ ඕගොල්ලෝ ළඟට. මං ආවනම් මගේ තාලෙට කරන්න ඕනේ. මම ඉන්නේ මෙතන ප්‍රධාන අමුත් එක් විදියට මට නීති දාන්න ඉන්නවා. නීති දාන්න ආවනම් කරගන්න උත්තරේ. ඉල්ලගෙන යනවා නම් එන්න එන්න කියලා යනවනම් ඕක කියන්න බෑ. Taman ඉල්ලග Taman Taman නැසි යන්නේ කියන්නේ. කියාට පස්සේ මොනවද කිව්වනේ? අයින් gadulek තිබ්බා. අයින් කරගන්න ඉතුරු ටික. ඒකට එන්නේ මොකද? ඒ යන්න කැමති නැහැ. ආරාධනා කරනවනේ ඉන්නේ නී. ඒ නිසා මේ වැඩවලදී අය ගැඹුරු විපස්සනාව අවශ්‍ය විපස්සනා තත්ත්වෙ උත්තරමයි තියෙන්නේ. විපස්සනා කියන්නේ අරමුණක් වැඩ කරන ඉඳදී තව අරමුණක් එනකොට මූල කර්මස්ථානේ වැඩ කරගෙන ඉන්නකොට තව අරමුණක් අපව කොහොමද ක්‍රියාත්මක කරන්න ඔච්චරනේ කමට අනුසුද්ධ කරනවා කියන්නේ. එන මොකක්වත්ම නැහැනේ. ඕකනේ අපිට මුළු ජීවිතේ පුරාම කරන්න වෙන්නේ අපි වැඩක් කරන යනකොට අතුරක් එනවා. ඉතින් අරුවත් යන සඳහන් කරන ඉතින්දී සතර සම්පජඤ්ඤය පාවිච්චි කරලා ගෝචර සම්පජඤ්ඤය මේ සාත්‍යක සම්පජඤ්ඤය සප්පාය සම්පජඤ්ඤය අසමෝ සම්පජඤ්ඤය කියලා මේ හතර කල්පනා කරන්ඩ යන ට්‍රැක් එකෙන් මාරු වෙනකොට ඔය අයිසෙක් නිව්ටන් උත් කිව්වේ ඒකයි දෙයක් ඍජුව ගමන් කරන මොන හරි වැදුනොත් එයාගේ ගමන් පතේ මාරු වෙනවා එයා සමාන ප්‍රතික්‍රියාවක් වතුනවා ඕකමයි බුදුරජාණන් වහන්සේ කිව්වේ උඹ මේ මූල කර්මත්තන්තික ඵලය. මොකක් හරි වැදුනනේ සද්දයක් ආවා වේදනාවක් ආනේ එතකොට සිදුවෙන දේ තමයි ඔන්න චිත්ත ධර්මය කියලා කියන්නේ. මොකද්ද වෙන්නේ කියලා බලපන් අරක තෝරන්න යන්නත් එපා මේක තෝරන්න යන්නත් එපා. තේරුවොත් ප්‍රතික්‍රියා කරොත් තමයි. ඉතින් මේක හැප්පෙන්න දෙන්නේ නැතුව අපිට මේ ධර්මය ඉගෙන ගන්න බෑ. මොකක් කරේ විලා හරහා දෙයක් වදින්න તો කොහොමද අපි ඉගෙන ගන්නේ? ඒ දකින්න හැම වෙලාවකම මේ කේමාවත් බුදුහාමුදුරුවෝ සර්වචනanse මේ සක්‍ර දෙවිඳ සර්වචනanse කතා කරනකොට තුන්වෙනිින් ආපු අමුත්ත වගේ තමයි. මෙතන වෙලා තියෙන අමුත්ත දන්න වැඩ කරන්න ඕනේ ඇති. සක්‍ර දෙවිඳ පුදුමයි මේ ප්‍රධානම අග්‍රස්වාවිකාව මම හින්න නිසා සර්වචන ළඟට ඇවිල්ලා පෙනී හිටියේ නෑ. ආවනම් කතාවට බාධා වෙන නිසා. ඒ වගේ තමයි භාවනා කරන යනකොටත් ඔය එන රාගයක් වේවා, ද්වේෂයක් වේවා, මෝහයක් වේවා, ආලෝකයක් වේවා, පහසුවක් වේවා කොයි එකක් මේ යන ගනුදෙනුවට ආපු අතුරු අන්තරාවක්. අන්තරාවක්ම නෙවෙයි. අතුරු සාධකයක්. අන්න එතෙන්දි ක්‍රියාත්මක කරන්න හැටි දන්නවනම් වැඩක් කරන යනකොට අපිට අදහසක් බලන්න. කතා කරනකොට තවරට අතුරු කතාවක් එනවා. කවුරු හරිලා කතා කරන මොකක්ද කරන්න ඕනේ කියන එක කිසි ප්‍රශ්නයක් නැහැ. කල්ැතුම තීන්දුවයි. එල්ලයක් තියෙනවා. කිසි කෙනෙකුට අපිට බාධා කරන්න බෑ. අපි එකට සූදානම් නැතුව ආපු ගමන් කලබල වෙලා ණයෙන් දැක්කා වාගේ හර්පියෙන් දැක්කා වාගේ කලබල වෙන්න පටන් ගත්තොත් අරු පාළුගේ බලන් මිදලා තමයි යන්නේ. දැස්චිලා ඉන්න කොයි වෙලාවෙත් අපිට සම්බාධයි මේ ජීවිතේ. සම්බාධෝ ගරහා වාසෝ කියලාම සරුවෙන් දඟගෙන මොනම දෙයක් කරන්න දෙන්නේ නැහැ. ජීකේ කරන්නේ ගේ වැඩේ එච්චරයි. හැම දෙයකටම ඇඟිලි ගහනවා. කොයි වෙනසක් ඇවිල්ලා හාන්දුවත් ඇඟිලි ගහනවා ආදම්බතු දානවා. ගෑනු මනසත් ඇවිල්ලා බාධා කරනවා. දරුවොත් බාධා කරනවා. වස්තුවත් බාධා. ටෙලිවිෂන් එකක් කියනවා මාසික සැර බිල ගෙවපන්. ලයිට් බිල ඇවිල්ලා එහෙන් කතා කරනවා. ඉච්චර තමයි දීතිසේ කියන්නේ. ඉතින් ඕ නැතුව ඊදී විඳනවා කියලා කියන එක මොහොතට කියලා ලුණු රස නැතුව. පැවිදි වුණත් පැවිදි ජීවිතේ ලොකු සාධින කාලේ කිව්වේ ගෙදරක වැඩ මෙතන මහා ගෙදරක වැඩ තියෙනවා කිව්වා. ගෙදරක නෙමෙයි මහා ගෙදරක කොයි එකක් ගන්න ඕනේ මේ මගේ වැඩේ තියෙන්නේ විවේකයේ පිණිසයි විවේකයේ පිණිස වෙන වැඩ හොඳයි. විවේකේ නැහනේ ඕනම වෙලාවකට ඇති. අර දෙවෙනි ඊගාට මේකට කාල් මාක්ස් මාගේ මූලධර්ම හැටියට ක්‍රියා මේ සිද්ධිය thesis antithesis synthesis මට මතකයි හොඳ සිංහල වචන සමක් තියෙනවා මොකක් හරි ගෙරීගෙන යනකොට එකක් ඇවිල්ලා වදිනවා ඒකේ යමක් පහළ වෙනවා දෙකක් එකට ගැටීම නිසා අරුත් පුලිඟුවක් පහළ වෙනවා මෙච්චර තමයි මුළු කාල් මාක්ස් ධර්මයේ විස්තර කරන්නේ. සයිසෙක් නිව්ටන්ුත් ඔච්චරයි. බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා ద్వාරයට ආරමණය කළ වදිනකොට ඇහැට රූපයක් වදිනකොට දැකීම පහළ වෙනවා. කනට සද්දයක් ඇවිල්ලා වදිනකොට ඇහිීම පහළ වෙනවා. ඇඟට වේදනාවක් ඇවිල්ලා ස්පර්ශයක් ඇවිල්ලා වදිනකොට ස්පර්ශය පහළ වෙනවා. මෙන්න මේක දැක ගන්න නම් එකක් දිගේම හිත පවත්වාගෙන යන්න සතියෙන් සමාධියෙන් යුක්තව. ඉන්නකොට ඔන්න වේදනාවක් පහළ වෙනවා. අනපන මේ කරන්නේ. සත්‍ය සමාධිය පිහිටවන්තියි. එතකොට මේ සත්‍ය අවධානය එකපාරට කාය ප්‍රසාදයටයි පොට්ටම්බෙටයි වැටෙනවා. එතකොට උණුසුමක් සිසිලසක් වේදනාවක් දැනනකොට ආනපාන හැලිලා මෙතෙන්ට යනවා. ඉතින් යෝගාවචරය මේකට තරහ වෙන්නේ නැතුව මේ කටයුතු යද්දිම වේදනාවක් දැනෙද්දිම ආනාපානෙ තියෙනවා ආනාපානෙ තියෙද්දි වේදනක් තියෙනවා මේ දෙන්න අතර ගැටුමක් නැහැ. උහුට ඉස්තර කරගන්න දෙයක් නැහැ. සතිය කරන සමාධිය කරනවා කියන්නේ. ඉතින් ඒ දේ දන්නවනම් ඒ මනසට මේ පුංචි වේදනාවක් තියෙද්දි භාවනා ඇත්තට මේ වෙනකොට භාවනා කෙරිලා වේදනාවක් තියෙද්දි කෙරිලා අර වේදනාව ඉස්මතු වෙනකොටයි අමාරු වෙන්නේ. ඉතින් මේ ටික ටික ටික දිනු කරන දිනු කරන එකයි තියෙන්නේ. භාවනා කරනකොට ශබ්ද තියෙනවා. යම් ප්‍රමාණයක් ශබ්ද ගොඩ පහට වැඩි වෙච්ච ගමන් ගොඩක් ආවම අරමුණෙන් කැඩලා යනවා. ඒ වගේම තමයි සද්ද අඩු වෙච්චම ආය අරමුණට එනවා. ඔච්චරයි භාවනාව. ඔක දැනගන්න මේ සතියේට අමාරු නෑ. හිත නරක කරගත්තොත් භාවනා කරන සද්දයක් ආවයි කියලා එතකොට බෑ කරන්නේ. ඒ වගේම හිතවිලි එනවා. හිතවිලි ආවට හිතවිලි ගියාට පස්සේ අරමුණට ආයෙ හිත එනවනම් ඒ හිතවිලි හානියක් කරලා නෑ. හරියට කේමාව ආවා උඩින්ම වන්දනා කරලා ගියා. සක්‍රදේවෙන්දගේ සක්‍රදේවෙන්දව ගමන බාධා කරලා බුදුහාමගේ ඇහුවේ නැත්නම් බුදුහාම කෙලින්ම බණ කියන්නේ කියන්නේ. ඒ වෙලාවේ ඇහුවේ රක්දේවෙන්දගේ උනා නෙමෙයි අපිට බණකට. මේ අවුරුදු 2500කට පස්සේ මේ බණහන අපිට වුණා වෙනසේ මොකද්ද ස්වාමීන් වහන්සේ උනේ? උනේ මේකයි මගේ ලොකු දුආවා. එයා ආපු කාරණාව කියලා ගියා. ඇයි ඇයි මේ ඔබතුමයි නේද? අපි මම ඒකේ ඥානවන්තයි කියන්නේ. වැඩක් කරන හැටි දන්න ඕන්න බමුණු. කියලා බුදුහන්ස පිළිගන්න. ඒ නිසා නිතරම මේ සර්වඥාන්සේ රාහුල කුමාරට කියපු විදිහට නිතරම උපතස් බලාපොරොත්තු වෙන්න නිතරම නිහතමානී ගතියක් ඇති කරගෙන ඉන්න කිසිම විදියකට තව කෙනෙක්ගේ දේවල් රැකලි ගහින් කරන්න එපා. කෙරුවොත් ඒකට අපිට අපව වන්දි ගෙවන්න වෙනවා. ඒ නිසා ඇඟිලි ගහන්න බැරිකමට නොකර බැරිකමට තමයි පාත්‍රයට ඇඟිලි හිඟලා. අනේ ඉතින් මේකට මොනවාට දාපල්ලා ඒ මන්ට නැතුව ඉතින් කරන්න බෑනේ. ඉඳාගෙන කන. පාරායන වැටි සිටි කියලා කරන විලි භා ගන්න. ගහකට ගිහිල්ලා භාවනා කරනවා. පූති මුත්තු වේසජ්ජ වේල හරි ඉන්නවා. එපිට දේවල් වලට අතිරේක ලාභ සඳහා ලැබුණොත් මිස ඔය හතර තමයි මූලික දේ. දැන් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ ඔය හතර සම්බන්ධ අපිට ප්‍රශ්න තියෙන කොට විතර අතිරේක දේවල් තමයි. අතිරේක දේවල් මේ જાතිය මේ ප්‍රමාණය මේක නැහැ කියලා තමයි රණ්ඩුව තියෙන්නේ. ඔය මූලික හතර කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒසම තුරෙන් කිසිම කෙනෙකුට භාවනා කරන්න බැරි නෑ. කිසිම කෙනෙකුට මේ මූලික ශක්තිය වල මම ඕගොල්ලන්ට භාවනා කරපළයි කියලා කියන්න බැරි වෙන්න හේතුවක් නෑ. තියෙනවනේ මට කියන්න. ඒ මූලික ටික තියෙද්දී අතිරික දේවල් සඳහා සම්ඩු කරන්න ගියාම අර අධි කුසලයේ පැත්තක තියෙද්දී ලාමක කුසලයට හිත යොදනවා වගේ මේ මාර්ගය අමාර්ගය නොදන්නකමක් තියෙනවා. ඒ නිසා ක්ෂණ සම්පත්තිය පිටවඳ හැඟීමක්. එහෙම නැත්නම් මේ තියෙන අවස්ථාව මොකද්ද කියලා සම්පූර්ණ තේරුම් ගැනීම අවස්ථාව තියෙනවනම් අපි උප්පත්ති ජනේ ඉඳලා මරණ මොහොත දක්වාම ඒකේ කිසි වෙනසක් නැහැ. ක්ෂණ සම්පත්තියේ කිසිම අඩුවඩ වීමක් නැහැ. ඒ වගේම ප්‍රස්තාවේ අප්‍රමාද වීම සඳහා ඇති ඉද ප්‍රස්තාවේ මොනම වෙලාවකත් මේ වෙනසක් නැහැ කොච්චරද කියනනම් අපේ ශාසනයේ තියෙන සමසීසී රහත්කම කියලා මරණ වේදනාව මත රහත් වෙනවා මරණ වේදනාව මත මරණ වේදනාව අප්‍රමාද වෙලා රහත් වෙනවා නම් ඒක නිති ලෝකේ එන්න තියෙන ජීවිතයකට තියෙන බලපාන බරපතලමදී ඒකත් රහත් වෙන්න පුළුවන් නම් සූත වේදනාවක් හෝ වෙන අතරමගෙන වේදනාවක් ගැන අහන්න දෙයක් නැහැ. නමුත් අපි අදහන්නෙත් නැහැ අපි හිතනවා මේ මේවා මගේ කර්මයට වෙච්ච දෙයක් නැත්නම් කවුරු හරි මට කරපු දෙයක් කියලා නෑ ඒ කරන දේවල් කොයි එකක් වුණත් Taman දක්වන ආකල්පය හොඳ නම් Taman පුළුවන් නම් ඒක ප්‍රතික්‍රියා නොකර බාරගන්න ක්‍රියා කරන්න ප්‍රතික්‍රියාවෙන් තොරව හැමදේම අපේ භාවනාවට සාධකයක් විසින් තමයි ඉදිරිපත් වෙන්නේ. ඉතින් සාමිතර පෙන්වන්නේ සමාජික දර්ශනය. ඒක සියුම් විදියට භාවනාවට ගත්තත් අපි නිතරම අවදිින් ඉන්න ඕනේ. මේ හැම දෙයක්ම සාධකයක් කරගන්නේ කොහොමද කියලා දැනගන්න. ඒකයි යෝගාවචරය කියන්නේ. ඒක නිසා අපි තම කැමැති විරුද්ධ ධර්ම සාකච්ඡාවක් වාටපත් වෙනවා දකින්න මගේ අදහස් මම ඉදිරිපත් කළේ. ඉතින් ඒ සම්බන්ධව හෝ කමඨාන් සුද්ධ කිරීම සම්බන්ධව හෝ වෙන අදාළ ධර්ම මාතෘකාවක් තියෙනවනම් මතු කරගන්නයි කියලා මම ධර්ම සාකච්ඡාවක නාමයෙන් මතක් කරනවා. මේ මෙල්බන් වලටත් ඇහෙනවයි කියලා මම හිතනවා. ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න මෙහෙන් දැනට ප්‍රශ්නයක් ඉදිරිපත් වෙලා තියෙනවා අපි අහුන් කන්දෙමු ඈ. ආන ප්‍රශ්න තියෙනවා. සත්‍යයක් කියන්නේ අහුනොත් එහෙම අපි කියන ඒ සම්පේ ආනපාන සතිය කරගෙන යන බාධාක් කියලා කියමු. ඒකට නිතරම යනවා. එහෙම තියෙනවා. ඔය එතකොට අපිට දැනගන්න තියෙන්නේ ආනාපාන සංඥාව ආනාපාන අරමුණ ආනාපාන නිමිත්තට වැඩිය ශබ්ද සංඥාව ශබ්ද නිමිත්ත ශබ්ද අරමුණ ප්‍රකටයි. ඉතින් එතකොට අපිට පැහැදිලිවම යෝජනාවක් කරනවා ආනාපාන දැන් මේ වෙලාවේ කරන එක නෙවෙයි තියෙන්නේ ප්‍රකට දෙයටනේ භාවනා කරනකන යථාපාකටම් විපස්සනාව නිවේදෝ ප්‍රකට දෙයට හිත යොදන්න. දැන් මේ ආනාපානෙ හිත ගලවන්න ගලවල එක තෑගි දෙන්න. ඒක අතහරින්න. ඒක දාන දෙන්න. දාන කියලා සද්දට යනවා. සද්ද කියන්නේ කනට හිතවල ඊට පස්සේ සද්දයක් නැගෙන්නේ ඒක නිකන් හම්බෙන්නේ. ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා කියලා. ඉතල ඕන සද්දයක් සද්දයක් සද්දයක් කියලා මෙනෙහි කරතයි. ඒතකොට මේ සද්ද එන දිශාව ලොකු පුංචිකම් ඔක්කොම දැනගන්න පුළුවන්. ඒතකොට හොඳට මේ සද්දෙමයි හිත තියෙන්නේ ආනාපානට යන්න ඕනේ කියලා හිත කනගාටුවකුත් නැහැ. එතකොට කාය ප්‍රසාද නෙවෙයි හිත දැන් තියෙන්නේ සෝත ප්‍රසාද කියලා දන්නවනම් Taman තේරෙන පටන් අරගන්නේ මේ සද්දෙවත් මේ හුලං දැල්ලවත් නෙවෙයි අරමුණු තීන්දුව කරන්නේ කාය ප්‍රසාදයයි සෝත ප්‍රසාදයයි. එචා මගේ දැන් සෝත ප්‍රසාදේ වැඩ. කාය ප්‍රසාදේ වෙන සෝත ප්‍රසාදේ වැඩ කියලා සද්දයක් සද්දයක් කියන එක දිරව ගත්තොත් ඇහෙනවා ඇහෙනවා කියන තැනට යන්න පුළුවන්. මම දැන් කනේ ජීවත් වෙනවා. මම දැන් අහන්නේ. ඔච්චර කල් මම විඳින්නේ දැන් අහන්නේක් බාටපත් වෙලා තියෙනවා කියලා දැනගන්න පුළුවන්. එතකොටත් ඒ සද්දේ අන්තර්ගතයේ හිත යන්න පුළුවන්. එන සද්දේ මේ බණින සද්දයක්ද, ස්තුති සද්දයක්ද, බෞද්ධ සද්දයක්ද, පල්ලියකින් එන සද්දයක්ද මොකද්ද කියලා දැනගන්නත් පුළුවන්. ඒ දැනගන්නවට කොයි එක වුණත් ඒක සිද්ධ වෙන්නේ කන මාර්ගයෙන් නම් සමහර වෙලාවට මේ ඒ ඉන සද්දේ මත ද්වේෂය හෝ රාගය පහළ වෙනවනම් එතකොට දැනගන්න පුළුවන් අරමුණට නතු භාවයක් තියෙනවනම් රාගය පහළ වෙනවා අරමුණට අවනත භාව අපනත භාවයක් තියෙනවනම් ද්වේෂය පහළ වෙනවා එතකොට මේ ආනාපානේ දැනගත යුතු කාරණාවක් මේ දැනගන්නේ එහෙන් එන සද්දයත් මොකක්වත් නෙවෙයි හේතුව ඒකට අපි දක්වන අවනත භාවයන හෝ අපනත භාව. අබිනත හෝ අපනත භාව. අබිනත නම් රාගය පහළ වෙනවා අපනත නම් ද්වේෂය පහළ වෙනවා. ඒක අපේ ලකුණ. දක්වන අපනත අබිනත වයි නිසා අපනතං චිත්තං රාගානුපයිතං සමාධිස්ස පටිපන්තෝ කියලා සර්වඥාන්සේ දේශනා කළා. යම්ම අරමුණකට අපනත භාවයක් ඇති වුණා නම් ද්වේෂය පහළ වෙනවා සමාධිය කැඩෙනවා. මූල කර්මත්තානේ පාවා දෙනවා. එහෙම නැත්නම් අභිනත භාවයක් ආවනම් රාගය පහළ වෙනවා සමාධිය ගන්න. ඉතින් ධර්මතාවයේ මේ බුදුහාමුදුරණත් ඕකමයි වෙන්නේ මටත් ඕකමයි වෙන්නේ භාවනා නොකරන කෙනාටත් ඕකමයි වෙන්නේ. කියලා ඒ ඇති වෙන රාගය ඇති වෙන ද්වේෂය මේ හේතුව නිසා මේ ඵලය කියලා දැනගත්තොත් අන්තර්ගතයට හිත යනවා වෙනුවට ඒ කියන කතද්දේ කියන පණිවිඩය අන්තර්ගත වෙනකොට මේ වැඩක් වෙන හැටි හිත කොහොමද කණේ ක්‍රියාත්මක වෙන්නේ හිතේ තියෙන රාගය කොහොමද අරමුණට හේතු කරලා අරමුණට දොස් කියන්නේ කොහොමද කියලා මේක තේරුම් අරගත්තොත් ඇත්තටම ආනාපාන කිරුවට වැඩි ලොකු ආනිසංසයක් ගන්න. එහෙනම් තමන් පිළිබඳව ආબોධයක් ඇති කරගන්න පුළුවන්කමක් එනවා. එන්නේ නැත්තේ මෙන්න මේ අන්තර්ගතයේ හිත ගිහිල්ලා ඒක දිගේ හිත අසත්‍යමත්ව රාගයටමත් වෙලා රාග රක්ත වුණොත් බැරි වෙනවා අපිට ඒක යාන්ත්‍රණය දැනගන්න. ඒ නිසා උග්‍ර රාග ඇති වෙන දේවල් උග්‍ර ද්වේෂ ඇති වෙන දේවල් අරමුණකට ආවොත් යෝගාචරයට යටත් වෙන්නේ. ඈ අනික කෙවට යන්නේ නැහැ හිත. අනික සාමාන්‍ය ශබ්ද ඇහෙනව කොච්චරද ඒවා හිතවත් ඉන්නේ. ඒ කියන්නේ ඒවා දුක්කම සුඛයි. ඒකේ පණිවිඩයක් නැහැ. මොනවත් ඔය කුරුල්ලෙක් කෑ ගන්න සද්දයක් සුඛේ දිගන්නේ නැහැ. ඇලෙන සද්දයක් ආශා කරන ඕනම දෙයක් හරි අපිට ආශා කරන දෙයක් ආවම ඒක රාගය ඇති කරන. ගැටෙන දෙයක් ආවම ද්වේෂය පහල කරන මේ නිතර ඇහෙන සද්ද දැන් ඔය මේ මුදායිනේ ජීවත් වෙනසට කවදාකවත් මොහොතට ඇහෙන්නේ නැහැ. අපි ගියොත් තමයි අපිට මේ සැලලක් ඇහෙනවා. එනවස් කිසි ගාණක් නැහැ ඒ හැටි. ගාකෝ පොඩ්ඩමයි එක ජීවත් වෙන මිනිසෙකුට පොඩ්ඩමයි කෑ ගැවෙයි ඉක්මනට අපිට වගේ කුලප්පුවක් එන්නේ ඒ නිතරම ඇහෙන සද්ද ඇත්තම අපි බීරියකට. ඒක මොකද ඒකෙන් අපිට රාගය ද්වේෂය ඇති කරන්නේ ත්‍යාවය කරන්න දෙන්නේ නැහැ. අපිට යටත් තියෙන්නේ නැහැ එහෙන ගාණට යන්නේ. එතකොට අදුක්කම සුඛේ තියෙන්නේ එතන තමයි නිවන තියෙන්නේ. නමුත් ඒක අපි සිද්ධියක් කරගන්නේ නැහැ. අපි කමතක කරනවා. ඒකට ඒ සද්ද ගන්න දෙන්නේ හැමදාම ගන්න සද්දයක්. ඒ වගේම ආනාපානෙත් ඒ දෙක ආස්වාද ප්‍රසවාස දෙක අතර වෙන මාරු වෙන තැන අපි ගණන් ගන්න නැහැ. මොකද ඒකේ මොකක් රාගයක් ඇති කරන්නේ නැහැ, ද්වේෂයක් ඇති කරන්නේ නැහැ, වර්ණ බහුල භාවයක් නැහැ, සිද්ධි බහුල භාවය මේක යට කරනවා. බුදුන්සේ ප්‍රයෝගයෙන් කරන්නේ රෝසු දේවල්ට හිතියදලා සියුම් කරන සියුම් කරන ගියාම අන්තිමට අර මෙතෙක්කල් සත පහට ගණන් ගත්තේ නැති අදුක්කම සුඛයට ඉබේම හිතපත් කරනවා. ඉතින් එතකොට මායාවිල්ල මොකද්ද කරන්නේ? අයියෝ හරි සෞත් විභාන ඒකාකාරී. කම්මැලිනේ නීරසයිනේ කියලා නින්දටපත්. ඉතින් බුදුරජාණන් කියනවා මෙතෙන් යනකොට වාහන හරියියොත් ඔය මහරමශිනා එනවා. කොහොමද එන්නේ? ඒකාකාරී බවයි. නීරසකම. භයලවන ගතියේ ආන්නේ ඒක එතකොට මෙනෙහි කරන්න ආ ඔච්චර මෙනෙහිදී රූප ධර්මයක් මේ නාම ධර්ම මාර්ගයෙන් පහළ වෙන්නේ. ඒක සද්දෙටත් එහෙමයි. ආනාපානටත් එහෙමයි. කොයි දෙයක හරි එකම දේ එකම අරමුණ බොහෝ වෙලා බලහිටුත් මුලින් මුලින් පේන්නේ රාග ద్వේෂ දනවන ගොරෝසු ලක්ෂණ. ඒකම බලන බලන ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට ඒකේ වර්ණ ගතිය නැති වෙලා ඒකේ තියෙන මේ මැද ගතියට සම රසයට එන්න පටන් ගත්තාම අපි අරමුණ අතහැරිල්ලෙන් තමයි මේ තෙක්කල් සංසාරේ ආවුනේ. ඒ වෙලාවට අතිරේක සතියකින් අතිරේක උනන්දුවකින් වගේ අතිරේක දැනුමකින් මෙතන තමයි මේ මාරේ කකුල් දෙක අස්තෙන් පයින්න පුළුවන් තැන මෙතෙන්ද ආවට පස්සේ පාවා දෙන්න එපා. ඔයා එතකොට මේ ආලෝක පෙන්නනවා, පහසුකම් පෙන්නනවා, බය පෙන්නනවා, ඒකාකාරකම් පෙන්නනවා. ඔය එකක්වත් අහුවෙන්න එපා. ඒවා මෙනේ කරලා අර තිබුණ තැනම ඉන්න. ඉන්නකොට අපි අනිවාර්යයෙන්ම අන්ත දෙක අතහැරලා අර මැද ගමනට මැද මැද රසයට මැද නැත්නම් අදුක්කම සුඛ වේදනාවට එහෙම නැත්නම් නොදැනී යාම කියන එකට එනවා එතන නොදැනී යාමක් නෙවෙයි සිද්ධ වෙන්නේ මේ මතු කරන්න හදන දේ ප්‍රිය නැති වෙන එක. මොකද අපිට ඕන කරලා තියෙන නිතරම කටගැස්මක්. මේකේ ඒ කටගැස්මක් නෑ. කටගැස්ම තියෙන දේවල් බොහෝ විට මේ රිල රෝග ඇති කරනවා. රසකාරක හැම දෙයක්ම හරියට අගුණ කරයි. සාමාන්‍ය රසයට එනකොට එතකොට නිකන් මේ දුන්නු මේ මොනවාද මේ කිරි හොදි බතු වගේ රසයක් නැහැ. හැබැයි කවදාකවත් එකකින් හානියක් කරන්නේ. එතෙන් තමයි සර්වඥාන්සේ අපිව ගෙනියන නිසා ඕනෙම අරමුණක් බොහෝ වෙලා ඉන්නකොට වෙන්නේ ඒකේ තියෙන අර විචිත්‍ර භාවය නැති වෙලා නීරස වෙනකොට හිමීටම ට්‍රක් එක මාරුයි. හිමීට මේකට දෙන රසවද්දයට මාරු වෙන නිසා සර්වඥාන්සේ සඳහන් කරන මෙන්න මේ මාරුව නිසා දුක වෙහි යනවා. ඉරියව් මාරුවෙන් සහ අරමුණු මාරු කිරීම නිසා අපිට දුක ඉදිරිපත් වෙච්ච දුක දුක්ඛ සත්‍යයක් වශයෙන් දක් ගන්න හම්බ වෙන්නේ ඒ තමයි අපි දාශ වෙන තැන. අපි වාල් වෙන තැන. ඒක ගැන බලාපොරොත්තු වෙයාම තමයි එකම ක්‍රමය කියලා බුද්ධ දේශනාවන අපි ලොකු සඳහන් කරලා තියෙනවා. හොඳට භාවනා යනවන මේ නීරසකම් මතුවේ අනිදාට ලොකු උනන්දුකින් ලොකු සතුටකින් මගේ භාවනා දැන් තරුණ භාවයටපත් වෙන්න හදනවා කියලා මේ නීරස භාවයේ පිළිබඳව සාදර වෙන්නේ කියන. ලෑස්තිලා යන්නේ කියන. එතකොට ඒකේ සත්‍ය සම්පූර්ණ වෙනස. ආයෙත් කන්න නැසෙ මේ ඔක්කොටම මේ සමීප ඒක නිසා ඒ ලේසිම තැන තමයි කාය ප්‍රසාදේ. ඒකෙන් තේරුම් ගත්තට පස්සේ ඒක අනිත් ඕනෙම ඉන්ස්ට්‍රක්ටර් යොදන්න පුළුවන්. නමුත් කාය ප්‍රසාදයේ දක්ෂ නැතුව අනික් ප්‍රසාද ධර්ම වලින් එන්න බෑ කියලා නම් නෑ මූල ධර්මයක්. නමුත් ලේසි වැඩේ දන්නා තැන ඉඳලා ගොරෝසු තැන ඉඳලා නොදන්නා සියුම් තැනට යෑම නිසා හැම වෙලාවෙදිම කායන පස්සන ඉස්සරහින් තියෙනවා. කයෙන් මේක තේරුම් ගත්තට පස්සේ ඒක ඉතින් ඕනේ මේ අච්චට මෙච්චර මෙච්චර කොච්චරද කියන මේ අන්වේනාන ක්‍රමයට ණය විපස්සනාවට තර්ක ඥානයට දාපුවාම ඔය හිටගෙන ඉන්න වෙලාවදී අනකොට එනකොට කනකොට බොනකොටත් අර පරියන්කේ සිද්ධ එකම තමයි සිද්ධ වෙන්නේ. හැබැයි බොහොම විවිධ මේ ద్వාර දිගේ විවිධ අරමුණු දිගේ සිද්ධ වෙනවා මූල ධර්ම නම් ඒකමයි. ආර්පණ සතිය කරනකොට කකුල් කැක්කමක් වගේ මරවිලාවක් ආවොත් එහෙම ආර්පණ සතිය ඉන්නේ නැතුව ඒක වැඩි පුරාවත් එහෙම මොන එකට හිත දාලා තර විදිහට ගන්න අරමුණක් කරගන්න. මේක අරමුණක් කරගන්න ඕනේ. ඒක එකම දේ තීරණය කරන්නේ අරමුණේ තීව්‍ර භාවය. තීව්‍ර භාවය වැඩි එකට හිත යන්නේක ස්වභාවය අපි එකට යන්න දෙන්න. ඒක ඊට පස්සේ තරහ වෙන්නේ මේ වේදනාව නදකින් නොපතන්නේ. ආ මේ වේදනාව කොහොම රත් වෙනවද? පුච්චනා වගේද, කපනා වගේද, අනිනා වගේද, එක තැනකද, පදාසයක්ද, දඟලනවද, එකම තියෙනවද කියලා අර මේ වේදනාවේ ස්වභාවික ලක්ෂණ බලන්න ගත්තොත් ඒ වේදනාව කෙරේ ඇති වුණ අර පිහලා දාන්න ඕනේ ගතිය. අයින් කරන්න තියෙන ගතිය නැති වෙච්ච ගමන් අපේ ආකල්ප වෙනස් වෙච්ච ගමන් සම්පූර්ණ වේදනාව මොකද්ද වෙන දෙයක් වඩපත්. ඒක හැම වෙලාවෙදී වෙන්නේ මොකද එක සැරයක් වුණොත් යෝගාචරයට ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. අපි මෙතෙක්කල් මේ ඒක තරහකාරයක් කරගෙන වේදනාව තරහකාරයක් කරගෙන ඉන්නකොටම හිතමනාප කරගත්ත නිසා වේදනාවට කරෙන්න ඕනේ වැඩේ කොහොමඩක්වත් අපි කරගෙන තියෙන්නේ. ඒක නරක කරගෙන තියෙන්නේ. වේදනාව ආවට හිත නරක නොකරගෙන ඉන්නයි බුදුරජාණන් උපේක්ෂාව උගන්වන්නේ. ඒ නිසා පුළුවන් තරම් කියන වේදනාව මුල් වෙලාවෙම අල්ලන්න කියලා. එන්නකොටම අල්ලපුවාම අර ආකල්ප ඇති වෙලා නැහැ. වේදනාවක් පුංචි. එතකොට බලනකොට ඒක නිකන් නියපොත්තෙන් කඩා ගන්න පුළුවන්. මේ රුවොත් ඉතින් පොරෙන් කපලවත් බඳාන. එතකොට ද්වේෂයත් එක්කමයි වැඩ කරන්නේ. ඇත්තටම අමාර්ගම තියෙන්නේ වේදනාව කරේ ඇතිවෙනා වූ මේ දුරුස්නා ගතියෙන් තමයි අපි පරදෙන්නේ. එහෙම නැතුව ප්‍රසන්න හැකීමේ වේදනාව දිහා බලන්න පටන් අරගත්තොත් ඇත්තටම අද කාලේ වෛද්‍ය විද්‍යාව හොඳටම කියලා තියෙනවා රෝගියාගේ සුව සේවාව පටන් අරගන්නේ ඒ වේදනාවත් එක්ක කෙලින්ම මුණ දෙන්න පුළුවන් ගැතියි තමයි කියලා. බේතෙන්වත් මොනම දෙයකින්වත් බෑ මේ ඇඟෙන්ම තමයි මේ සුව සේවාව පටන් අරගන්නේ. අපි බෙහෙත් බොන්න බොන්න ලොකු දොස්තරලා ගැන හිතන්න හිතන්න ඇඟේ අර ඉමුනිටි එක බහිනවා. අනුන් ගැන විශ්වාස කරන්න පටන් අර ගන්නවා. ඒකෙන් වෙන්නේ ඒ දොස්තරගේ සාක්කුවට යනවා ගන්න ඉච්චරමයි. කවදා හෝ සුව වීම වෙන්නේ ඇඟේ. ඒකට අපි මේක අදහගෙන මෙයත් එක්ක ඇඟ මේ මේවා කරගෙන යන්න නම් යම් ප්‍රමාණයකට වේදනාව වේදනාව වශයෙන් නැත්නම් වේදනාවේ ස්වභාවික ලක්ෂණ දක්වන්න පටන් අරගත්තොත් මේ වේදය ත්‍රිවේදයේ කියන උස්සස්ම දැනුම එනවාද ලෝකේ තියෙන හරියක් අද තියෙන වේදනා නාශක සහ ඔය මේ නිදාකාරක. ඒකෙන් කරන්නේ මිනිස්සයා නොමර මරනවා. කිසිම දෙයකට මුණ දෙන්න දෙන්නේ නැහැ. නොමර මරනවා. ඔය අර හිතපත භාෂණ නැගේ මේ වික්‍රමාරච්චිවච මහත්තයා මේ ඇහැ කපුවේ පණ තියෙදිලු. මේ නිවා කරලා නෙවෙයි. නිර්වින්දනය කරලා නෙවෙයි. ඊට පස්සේ කොහොමද පිරිමියෙක් වෙන්නවල කොහොමද ශල්‍ය කර්මයක් කරන්නේ. කරබන් හිටපයි ඉවසන්න පුළුවන් කළොත් අල්ලගත්තලු කැපුවා. මොනක්වත් වෙන්නේ නැහැ. අනිත් ඇහැකපොළු ගල්ග කර්මය කරලා ඒත් එච්චර. මේ නිර්වින්දනය කරලා ඒත් එච්චර. කළ ශල්‍ය කර්මයක් කරනකොට මිනිහෙක් වෙන්න ඕනේ. ඒටි සනීප කරන්න ඕනකම තියෙන්න ඕන. ගලෝවේ වේදනානාශක ගහගෙන නීති කරගෙන මොන තනි කර මේ ගෑනු කමක් නැති. එනි යුද්ධයට යන්න පුළුවන්. ඕ වේදනාවට එන්න ඕනේ. රිදවෙනවමයි. හරි දත්තාට පස්සේ කිව්වා අර වේද මාත්‍ය ඉන්නලු අත කැඩිච්චාම මොකද අමාරුව කියලා. අනේ මට මෙච්චර ඉස්සර මෙච්චර උසන්න පුළුවන්. දැන් බැවහව කරලා පයින්නන්නේ කියලා. ඉතින් යන ඔබ මෙහෙමද කරන්න බැරි වුණේ. ඉස්සර මෙහෙමද බැරි වුණේ. දැන් පුළුවන් නේද කියලා. අඬනවලු අම්මා මොන නැතුව අඬනවා. උසනවලු කියලා පුළුවන්. තවත් තුනක් කොහොම ඉන්නේ කියනවලු බේත් කරන්න ඉන්නවා. මේ සිංහලකම දැන් කාලේ අපේ අම්මේව කරන්න කිව්වොත් එහෙම නඩු. රක්ෂණ සංස්ථාන නඩු දානවා මේ මොකද කරන්නේ? ඒ මොකද දොස්තරම හිතත් කරන්නේ පොඩ්ඩක් එක සනීප කරලා ආය යන්නකෝ ගෙදර කියන දන්නවා ෂුවර් හෙට එනවායි කියලා. හෙට ආවම ඊට වැඩි ලොකු බිලක් දානවා. ඊට පස්සේ කියනවා දැන් නම් සරපේතක් දෙන්න වෙන්නේ ඔපරේෂන් එකක් කරන්න වෙනවා මොකද අපේ ඔය අපේ දෙයියෝ ආගේ ගාන වැඩි වුණාට කමන්නේ කරන්නකෝ. කරලා කරලා කරලා ඒක තමයි අන්තිමට වෙන්නේ ඔය ශරීරයෙන්මයි සුවවීම සිදු වෙන්නේ මතක තියාගන්න කිසිම නොමරන වෙදෙක් නැහැ මේ ලෝකේ. හැම වෙලාවෙම මැරෙනවා. ඔයගොල්ලෝ උත්තර විශේෂඥ නොමරින්න බෑ. එකෙක්වත් නැහැ. හැම වෙලාවෙම මැරෙනවා. ඔය ලෙඩුන්න තියෙන, වෙද්දුන්න තියෙන ලෙඩ ආන්න කියොත් එහෙම වහ කාලා මැරෙන්නේ. ඒක කරගන්න දෙයක් නැහැ. කරගෙන ඉන්නේ දැන් නැහැ. මොකද පොටි මිල කච්චර බෙහෙත් දෙන්න තියෙනවනේ. ඒක හරි බිසි. නමුත් ඒ වගේ දෙටි ලැබුවොත් එහෙම එක්කෙනෙක් අපි ඔක්කොම එකම මල්ලේ ඉන්නේ. වේදනාවක් ආවම මගේ දෙවිය කියලා බලනකොට එනම් එහෙම නම් මම අල්ලගෙන ඉන්නේ මගේ කියන. ඒකට ඒකයි මගේ දෙවිය කියලා මුලසයි තමයි කියලා කියනකොට සමාජාසාරක තැන්ීමක් වෙන විඤ්ඤාණය. මේ මේ මොනාරය බලලා සුබයි සමාජීය තමයි ආයතන සතරට ශක්තිය දෙක වෙනවා බාහිර දැනක ධර්මදියා වෙනවා. ඒ වැටීම ඒක ඊට වැඩිය තීව්‍ර දැනෙනවා සල්නස් කියලා ඔය කියන්නේ ඇත්තටම මේ වේදනාව පිළිබඳව පරාජිතයි ඔය රාජි පරාජිතයි කියවත් තියෙන කියන්නේ වේදනාව වෙන පුප්පගෙන කුච්ච දාගෙන ඉන්න වෙලාව අපිත් හැප්පෙනවා ගිහිල්ලා හැප්පුණාට මොකද එතකොට මේ කියන්නේ වේදනාවේ තැහෙන කොටසකට අප්‍රමා අප්‍රමාදයට වැටලා දැන් ඉතින් අන්තිම කෙලවට තමයි අප්‍රමාදී වෙලා අර ඔලොමොට්ටලකමට හැප්පෙන්නේ ඒකට වැඩ කරන්නේ ප්‍රත්‍යක්ෂ ඥාන නෙවෙයි අන්වේ ඥාන සහ තර්ක ඥාන. ඒ තර්ක ඥාන එච්චරම ශක්තිමත් නෑ. හැබැයි එක පැත්තක් තියෙනවා මෙතෙක් කරගෙන ආපු නිසා දෙන්නේ නෑ වැඩේට. yaadෙන්න හැප්පෙන ගතිය තියෙනවා. හැබැයි ඔලොමොට්ටල හැප්පිලා තියෙනවා. ඒ ඔලොමොට්ටල හැප්පිලා කවදා හරි සාර්ථක වෙන්න ක්‍රම දෙකක් කියනවා. එකක් වේදනාව පිළිබඳව අපිට ජය ලැබෙන්නේ අන්වේ ඥාන තර්ක ඥාන වලින් නෙවෙයි. ඒක සුතමේ ඥාන, චින්තාමේ ඥාන, භාවනාමේ ඥාන කියලා මේ චින්තාමේ ඥාන වැඩ කරන්නේ. හැබැයි ඒකත් මේ යෝගාවචර පැත්තෙන් වැඩ කරන්නේ. ප්‍රසක්ති නැහිතුවට මේ අර වේදනාවට සමච්චසාරතව යෝචිර අබුලොන්ද කියන හැඟීමකුත් එනවා. ඊට. ඒ ආවට වේදනාව ඒ වෙනකොට සෑහෙන බලපදියම් වෙලා ඉවරයි. ඔව්. වේදනාව තදින් තියෙනවා. නමුත් ඒකට සමච්චය කරලා බලන්න පුළුවන් සයිස් එකකට තමයි. ඒක එන්නේ අර චින්තාමය පැත්තේ. භාවනාමය පැත්තේ නෙමෙයි චින්තාමය පැත්තේ ඒක හොඳයි. නමුත් ඒක ජය පරාජය කල්ලාතු කියන්න බෑ. ඒක දිනන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි වේදනාව ඕනම දෙයක් පහුපව වෙනකොට පහුපව වෙනවා. මේ දුර දිග ගියොත් එයාට අර අල්ල ගන්නවා. ඒ නිසා අපිට අද පෙරදුනක් කපන්නේ. අද මම දරගන්න වේදනාව දැන් 160 70ක් ගියාට පස්සේ මේ අහුනේ. එතකන් අපි ආනාපාන විශේෂ හෝ ඊදිලා වේදනාව පිළිබඳ ප්‍රමාදයටපත් වෙනවා. මේ වේදනාව අනිද්දාශ මිල චිත්තක්ෂණ කලින් අල්ල ගන්න පුළුවන් නම් ඕනම ලෙඩක් පහුවෙන්න පහුවෙන්න අමාරුයි. ලෙඩේ පටන් අර ගන්නකොට සුකරන්න ලේසි. ඒ නිසා අනිත් දවසේ මට මේක දැනගන්න ඒ දෙයට මමයි වගේ කියන්නේ. වේදනාව පහ වෙනකම් පමා වීමට මමයි වගේ කියන්නේ. වේදනාව හෙටත් අනිවාර්යයෙන්ම එනවා. ඒක ගැන බය වෙන්න දෙයක් නැහැ. අනිත් දවසේ එනකොට මේට චිත්තක්ෂණ කලින් අල්ලගත්තොත් එදාට තේරෙනවා ජයපෙන් ජය ගන්න තියෙන වැඩි තර්ක ඥානට වැඩි ප්‍රත්‍යක්ෂයට ඉඳින්න වැඩි ඒසොට වේදනාවේ බල බිඳ ගන්න තියෙන ඉඩ අඩුයි ඒත් පෙරදී ඒත් නගලා ඒත් තටමයි එතකොටත් යන්නේ ආයසර කොළමොට්ටල ඥාන පහුවෙන්ද උත්හාගෙන ඔක්කොමත් ඒදී අනිද්දාස බලනට ඊටත් පොඩ්ඩකට කලින් අල්ලන ඕන්නේ එක දවසක් අහුවෙනවා ආන මේ මට්ටමේ මෙහාට වේදනාව වැල්ලුවාන ඒ වේදනාව ගොරෝසු වෙන්නේ නැහැ අල්ලන්න පුළුවන් ඉතින් ඒක නිසා කොච්චර ප්‍රතිපදාවක් තිබුණත් කොච්චර මේ ඇති වුණත් කාලේ වටිනාකමක් තියෙනවා මේක නැවත නැවත එන්න ඉඩ දෙන්න ඒ ඉඩ දෙන්න දෙන්න දෙන්න පේන්න තියෙන හැමදම පරදිනවා නෑ පරදිලා පරදිලා පරදිලා දවසක් අල්ලගත්තට පස්සේ අපිට ඇති වෙන විශ්වාසය මේකට බාහිර දෙයක් අඩුවකුත් නැහැ වෙන සමීකරණයක්වත් නැහැ මමයි තියෙන්නේ මේ දෙයට අප්‍රමාදීව මුණ දෙනවනම් කල්ැතු අල්ලනවනම් මේක මමයි මාස්ටර් වෙන්නේ මමයි මේකේ වශයේ මගේ වශයට පවතිනවා පහ වුණොත් වේදනාව මා වශයට ගන්න වංචාවක් තියෙනවා මොකද පටන් ගන්නකොටම වේදනාව එනවා කියලා දැනෙනකොට සිත අවධානය ඉන්න ගමම සිතිවිල්ල එනවා වේදනාව කොන්නේ කියන එකයි. ඉදිරිය මරක් නැති වෙනවා. ඉබ්බසෝම දෙපාරක් විතර එනකොට දැන් මේක නැති එනකොට මතක් වෙනකොට නැති වෙනවා කියන මේකට තමයි යන්නේ. ඊට පස්සේ ඉතින් පොඩ්ඩක් සාමාන්‍ය වේදනාවක් ආවත් අවධානයෙන් යන්න පුළුවන්. ඒකෙදි දිනුවක් තියෙනවා. ඒකෙදි දිනුවක් තියෙන කියන්නේ ඉස්සරලා අපි වැටෙන්නේ පුංචි වේදනාවලට. මේ දිනනේ පුංචි වේදනා ජය ගන්නවා. ඊට පස්සේ අපි ටිකෙන් ටිකෙන් ටිකෙන් ඊට වැඩිය බරපතල වේදනාවලට මේ පුහුණු කරන්නේ. ඒ පුහුණු කරද්දී ඉස්ලාම වැටෙනවා. ඇట్లా දෙතුන හැබැයි දන්නවා අර සමීකරණයමයි තියෙන්නේ. මේක වුණත් පටන් ගන්නකොට පුංචියට පටන් අරගන්න. ඒක නිසා කරගෙන කරන ගියාම වේදන තදබල වේදනාව එන්න කික් වෙනකොට ඒක අල්ලන්න මනස ඉතින් දියෙන්නේ. යන්නේ නැති වෙන්නේ දුර්වලයි. මනස දුර්වලයි. ඒ කියන්නේ මේ දැන් කතා කරන්නේ පුංචි දෙයක් නෙමෙයි. සාමාන්‍ය සිවිල් යුද්ධයක් නෙවෙයි බරපතල යුද්ධයකට මේ කතා කරන්නේ. ඉතින් එතනදී අපි පෙරදෙනවා කියන එක අහන්න දෙන්නේ කියන්නේ අපි දිස්ත්‍රික් තරගයෙන් දිනන්න පුළුවන්. ඒ වුණාට මේ නැෂනල් ලෙවල් එකට යනකොට පෙරදුනා කියන එක දැන් සාමාන්‍ය ඕන කෙනෙක් අහන්න බෑනේ ඔලිම්පික් දිනන්න ඕනේ නැහැ මට ඔලිම්පික් යන්න ලැබුණොත්. ඕනම කෙනෙක් කියන්නේ මේ ඔලිම්පික් සම්බන්ධ වෙච්ච කෙනෙක් කවුරක්වත් කියන්නේ ඔලිම්පික් දිනුවයි කියලා. දිනුව එකන ගන්න කතාවනේ. ඔලිම්පික් ගියත් ලොකු දෙයක්. ඉතින් අපි දැන් ඉන්නේ වේදනාවේ මේ සැහෙන ඉහළ වේදනාවක ආ ඒකට නිකන් තරකේ ඉදිරියපත් උනත් දෙනවා. දැන් ওই බොක්සින් වල බෙස්ට් ලූසර් කියන මනුස්සයා දන්නා. මුන්ටලම කුටි කන්නේ කාට උඩ අර පළවෙනි කාට දෙන්නවට අවශ්‍ය ලොකම තෑග්ග දෙන්නේ ඌට. තවත් එකක් තියෙනවා ගේමක් මට මතක නෑ. ඒකෙත් බෙස්ට් ලූසර් වගේ නමක් තියෙනවා. ඉතින් බෙස්ට් ලූසර් කිව්වම දැන් එකපාරක් අපේ ඉස්කෝලේ මම දන්නෙත් නෑ. ඕක අපේ ඉස්කෝලේ බොක්සින් ගහනවා. ඉතින් බෙස් ලූසර් දීපු තෑග්ග ගෙනල්ල දුන්නා. ඉතින් එදාට ඔය අර උත්සවයක් පවත්වලා ලොකු සර් ආයෙ අර තෑග්ග අරුවට දෙනවා. මේ අපිට පේන්නේ. ඉතින් මේක මම ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. බෙස් ලූසර් කිව්වට මොකද්ද කියලා මේ අපි කියන්නේ රනස් අප්. ඒ කියන්නේ අන්තිමටම ආපු එක. පැහැදිලිව කියන්නේ දෙපැරදිච්ච එක. ගුටි කාප එක. දත්තයක් තියෙනවා. ඒ නිසා මේ වේදනාව සම්බන්ධයෙන් බලනකොට එතෙන්දී අපි ලූසර් remember best loser අපි පුංචි පුංචි වේදනානේ බරපතල වේදනාවක් හැදලා තියෙන කිටි කිටියක් තියෙන්නේ අර මොන පාවා දෙන්නත් දන්නවා වේදනාවට ඔළුව දාන්නත් දන්නවා දන්නවා ඒක අපි කපනවා කොටනවා පුච්චනවා පළහනවා දෙන්න තියෙන වද ටික දෙනවා ඉතින් ඒක පිළිබඳ අවබෝධය ඇත්තටම මා අපායට ගිහිලා ඔක දුන්නනම් යමපල්ලෝ අපිට මොනක් කරගන්න වෙලාවක් හම්බෙන්නේ අපිට තරහ ඇති වෙන්නේ මේ යම රජුණගේ තියෙන අසාධාන රාජ්‍යය මට වද දෙනවා කියලා. දැන් මේකනේ තමන්ම ඉල්ලගත්ත පරියන්කේ ඒ ඉල්ලලාගත්ත ගුරුවරයා ඉල්ලලාගත්ත කවාවන මැදියත් තනි ඉල්ලලාගත්ත භාවනා බය ඔන්න දෙනවා. කාබා. ඒක කොයි නෑ. ඒකදී හොඳම ඔය අපි ඔය මේ නිකන් වීඩියෝට හරි කමන්නේ මතක තියාගන්න ඕනේ. මේ ওই වේදනාව ගැන කතා කරනකොට ප්‍රසූත වේදනාව විතර එකක්වත් අමාරු නෑ. ඒ උනට ළමයි හම්බෙන්නේ තෘප්තියකුත් නෑ කියන එක කියන්නේ. කවදාකවත් ඇති වෙන්නේ නැහැ. දරුවන් ලැබීමෙන්, මැටිරලා ගැනීමෙන් කවදාකවත් නොතිත් වෙයි ගෑනි තිත්තේ. සිංහල ගෑනිට ළමයි හම්බෙන්න හම්බෙන්න සතුටුයි. මැටි කල කොච්චර දැක්කත් මැටි කල ගන්න ගැතිය තියෙනවා කියන ඔයාලා රාහුල් හම්සෝ කවියක් ලියලා තියෙනවා. ඉතින් ඒක හොඳටම දැනගන්න. ඒකේ වෙන්නේ කොට මාතෘත්වය වැඩි වෙනවා. ඒක නිවසීමේ ශක්තිය, දැරීමේ ශක්තිය වැඩි වෙනවා. ඒ වගේ තමයි මේ වේදනාවත් එක්ක ඔය හැපෙන එක පරාජයක් ලාභ සත්කාර සඳහා කරන ගේමක්. අපි මේ බලන්න හදන වේදනාව කියන්නේ මොකක්ද කියලා අවබෝධ කරගන්න හැකියිමට නම් කියන්නේ වේදය පිනිස නම් ඕනෙම කෙනෙක් වදිනවා ඒක. ඇත්තටම අත්කලමතාන යෝගයට හරියට මිනිස්සු සලකනවා. සාමාන්‍ය මේ ලාභ සත්කාර ලබන්න ඕන මුදෙම වැඩේ කියන අත්කලමතාන යෝගයට බයින්දී කියලා. හරියට මිනිස්සු සලකනවා හැබැයි නිවනට යන්නේ මෙතන මේක නැහැ. මෙතන කියන්නේ වේදනාව වේදනාව සඳහා නෙවෙයි ගන්නේ. වේදනාවෙන් කොහොමද අපි ඉවල් කරගන්නේ? වේදනාවෙන් කොහොමද අපි දීන භාවයටපත් වෙන්නේ කියලා වේදනාව පිළිබඳව වේදයක් ලබා ගන්න යන ගමන ඕනම කෙනෙක් අගය කරනවා. අපිට වුණත් අපි ගැන උසස් රේටින් එකක් එනවා මොනවද දෙයක් ආවට පස්සේ නෑ. හදිස්සියේ එහෙම පාවා දීමක් කරන්නේ ටිකක් දුර එකත් එක්ක රෙස්ලින් කරන්න පුළුවන් ගතියක් තියෙනවනම් ඒක මේ සාමාන්‍යයෙන් ඕනම පොඩි දුෂ්කරතාවයකට මුහුණ දෙන්න පුළුවන්කම ඕනම විස බීජ ප්‍රමාණයකට මුණ දෙන්න පුළුවන්කම ඕනෙම මේ ජරාවකට මුණ දෙන්න පුළුවන්කම ටිකක් බැනුමකට මුණ දෙන්න පුළුවන්කම තමයි මේ ගමන හැදෙන්නේ. අපි එතෙන්දි කලබල වුණොත් තමයි ඔය ලොකු ලොකු වේදනා ලොකු ලොකු ජරාවල් ඔලුවට වැටෙන්නේ. අනකට පොඩ්ඩක් ඉවසන කරපණ හිටියොත් ඒක ඔළුව දාගන්න දන්නවනේ බුදුමාකාර විදිහට සාමාන්‍යයෙන් මේ මූලික අවශ්‍යතාවන ජීවිතේ ගෙනියනවා. බය මිනිස්සු තමයි ඔක්කොම ආරක්ෂක වටවලු දාගෙන තාප්ප බැඳගෙන පරමුණු කාවල් දැනගෙන ඔක්කොම ඉන්නේ හුල්ලඟක්වත් අදින්න නැතුව ඉන්න ඉඳහන. ඉවරයක් නෑ ගසන. උනෝයි ඉන්න මම ගිනි අගුරක් වෙච්චාවයි කියලා එnderලා ආපු දෙයට මම මුණ දෙන්නම්කෝ කියලා යන්න ගියාම ඔය නිකන් වනවන්න දෙන්නේ නෑ කවුරක්. අද ඒ කාලේ කරනවා. ඒ තමන් උනත් කරනවා තමම සමාජ මට්ටමට යන තමන්ට තමන් බද්ධ වෙන ගතියක් තියෙනවා. මානසික රෝගීන් ගොඩක් වෙලාවට ඔය ජරාවට ඇඳගෙන අරේ මේ ඉන්නේ. ඒක අභ්‍යන්තරවත් බලපානවා. නමුත් ඒක මේ මේ ත්‍රිජානසේ දේශනා කරන ප්‍රමාණ සූත්‍රයේදී මේ ඒ රුක්ඛ රුක්ෂ ප්‍රතිපදාව. රුක්ෂ ප්‍රතිපදාවට ගියොත් පස් දිනකින් හතර දිනක් කනවලු. රුක්ඛ ප්‍රතිපදාවට ගියන රහත් වෙලා ඉන්න ඕන කියලා තමයි හිතන්නේ. ඊයේ තියෙන ද්වේෂයක් පළ කරන්නේ. අරවතෙන් කියන්නේ මම මුලින්ම අතාරපු දෙකේ එකක් තමයි අත්කලමතාන යෝගය කාමසුකල්ිකාන යෝගය. හලෝ තෙරුවන් සරණයි. තෙරුවන් සරණ සම්බන්ධයෙන් ආයි සම්බන්ධ වෙනවා. ලයින් එක කට් වුණා මේ තියෙනවද මොනවා හරි කියන්න කරන්න දේවල්? අ දැනට නම් නැහැ කොහමරි මං හිතන්නේ ඊයේ පණිඩයක් ඇවිල්ලා තිබුණා ඕස්ට්‍රේලියාවටයි නිව්සීලන්තයි වීසා පාස් වෙලා තියෙනවා කියලා. අපිට නැහැ. මම දැන් අපි හිතන්නේ භාවනා කරන අපිට මේකෙන් ලොකු යමක් ලැබෙයි කියලා. භාවනා කරන්නේ අපරාධ මාර්ගයේ ගාමිණී මේ කරේ යම් විදිය ලැබෙයි කියලා. දෙන්නේ දුක දකිනකොට මේ ලැබෙන දෙයක් නැතුව යන්නේ. ඒකම අපිට ප්‍රශ්නයක් නෙවෙයි. එහෙම නෙවෙයි. ඔය ඒ නිසා අර මේ අර්ථකථන වෙනස් කරන්න වෙනවා. අර්ථකථන වෙනස් කරනවා කියලා කියන්නේ මේ ශාසනය කියලා කියන්නේ පින් කරන තැනක් නෙවෙයි පවුන කරන තැනක්. එච්චරයි මේ භාවනා කරන එකෙන් අපි බලාපොරොත්තු වෙන පිනක් කියලා දෙයක්. ඒකෙන් අදහස් කරන්නේ ඒ පැයේදී. කාය දුස්චර්චය, වචී දුස්චර්චය, මනෝ දුස්චර්චයක් නැහැ. ඒක මේ ලෝකේ ලබන්න හිතන්න බැරි තැනක්. ඒක ලැබෙනවා ඉබේ. අපි සතෙන් මැරීමක් ඒ පැත්තක් වෙන්නේ කතා කිරීමක් වෙන්නේ නැහැ. නිසා කාය වචී දුස්චර්චය, මනෝ දුස්චර්චය වශයෙන් කියලා තියෙන්නේ මොනවා හරි චේතනාවක් පාල කරොත් තමයි අපිට කර්ම රැස් වෙන්නේ. චේතනාවක් නැතුව එන දෙයට මොන දෙයකට හිටියොත් මේක වේවා හෝ නොවේවා ප්‍රියමනාප අප්‍රියමනාප නැතුව මේකයි වෙන්නේ කියලා දැනගෙන හිටියොත් කාය සංස්කාරات නැහැ. ඉතින් ඒක බුදුරජාණන්සේ සඳහන් කරන්නේ මේ මහා සාගරයක්ම හම්බෙච්ච දෝවිනක් වගේ. වියලි බිමක් අපි මුළු සංසාරෙම හම්බෙච්ච නැති චිත්තක්ෂණයක් මේ. ඉතින් එච්චරයි අපිට ඉල්ලන්න තියෙන්නේ. එහෙම නැතුව ලැබෙන දෙයක් බලාපොරොත්තු වෙනවනම් අපි තාමත් ඔය ගිහි කාමභෝගී පුත්‍රයත් එක්ක සටනට වැටෙනවා. අපි එහෙම එකක් නැහැ. අපිට තියෙන්නේ අපෙන් කැමක් මේ මත්තර කර්ම රැස් කරන්නේ, පවුගෙන දෙන්නේ පිනක් කරෙන්නෙත් නෑ පවක් කරෙන්නෙත් නෑ යමක් නොකර සිටිනවා එහෙම නැත්නම් මේ කායික වාචික ක්‍රියා බිඳුවට බස්සනවා ඒ බිඳුවට බස්සපු චිත්තක්ෂණයේ තියෙන වටිනාකම බුදුරජාණන්සේ සඳහන් කරන්නේ මේ එහෙම දෙයක් දකින්න නැතුව ජීවිතය අවුරුදු 100ක් ජීවත් වෙනවට වැඩිය මෙහෙම ගත කරන එක ජීවිතයක් වටිනවා කියන්නේ හොඳටම තමයි දන්නවා මේකේ සත්‍යම් මැරීම කරගන්න කිරීම කාම මිත්‍යාචාරයක් හැංගීමකුත් නැහැ කරන්නේ නැහැ වචී දුස්චරිතත් නැහැ. ඊට අමතරව භාවනාවේදී හොඳට අරමුණට මූණට මූණ දාලා හිටිනවා. ආස්වාස වෙලා ආස්වාද ප්‍රසවාස වෙලා දන්නවා කියලා කියන්නේ කිසිම චේතනාවක් නැහැ. මේක වේවා කියලා හෝ මේක නොවේවා කියලා හෝ මේක නොදකින් කියලා හැඟීමක් නැහැ. ඉතින් මේක නිවන වගේ. මේක තමයි මේක පුරුදු කරනකොට තමයි නිවනට යන්නේ. ඒක පුරුදු කරන්නේ නැතුව ඒ වෙනුවට මට ආලෝක පහළ වේවා මට චෑල්ව පාළේ වේවා, දිබ්බ චක්කු පාළේ වේවා, දිබ්බ සෝත පාළේ වේවා කියලා මොනවා හරි කල්පනාවක් තියෙනවනම් පැහැදිලිවම අර පැහැදිච්චිය පොරදී එකතු වෙනවා. අනාකූල ප්‍රවාහය ආකූල කරගත්තා. මොනවා කරන්නේ? හුස්ම හුස්ම වශයෙන් දාග. වම තියෙනකොට වම දකින්නවා. ආශ්වාස කරනකොට ආශ්වාසය දන්නවනම් ප්‍රශ්වාස කරනකොට ප්‍රශ්වාසය දන්නවනම් මෙනෙහි කරනවනම් ඉතින් ඒක මා සක්විතේ දෙකකටත් යනවා. ඒ නිසා ඒ ඉස්සරහදී බාල බාලාංශ පන්තිවල තමයි පින් කරන කතාවක් තියෙන්නේ. ඊළට ඊළට යන්න යන්න පවු නොකර සිටීමෙන් තමයි ලොකම දේ. මුන්නම ක්‍රමයකින් හරි උත්සාහ කරනවා දන්න දහන් ගැටයක් දාලා මේ කෙරෙන පව් වැඩවලට සම්බන්ධ වෙන්නේ නිකන් වෙනවා. අම්මා බේරන්න බෑ තාත්තා බේරන්න බෑ. ඊයේ බේරන්න බෑ හෙට බේරන්න මේ මොහොතේ බේරන්න. ඒ ශාත්‍රය දන්නවනම් හැම වෙලාවෙම ජීවිතය හරිම සුන්දරයි. හොඳට තේරෙනවා මේ අතර ගියොත් මේකට යනවා මේ අතර මෙහෙම මෙන්ද පාරේ මීට කඹේ ඇවිදිනවා වගේ. ගියකින් ගින්දර ගිනිනනක කොහොමද මේ චිත්තක්ෂණය පෙරගන්නේ? වේදනාවක් ආපුවාම වේදනාව අනිවාර්යයෙන්ම පෙළෙනවා තවනවා. ඒකත් එක්ක නියුන් සහෝදරයෙක් වගේ උපදින්නෙම ද්වේෂය. මේක නොවේවා කියලා. ද්වේෂයේ ද්වේෂයේ වශයෙන් දකිනවනම් එතම නියන් තමයි. මේ තියෙන ද්වේෂය මේකට හේතුව මේ වේදනාව කියලා දකිනවනම් නිවන තමයි. ඒක නානපාන දැක්කා වගේ තමයි. ඒක දැකලා ඒකට අඟ දැඩි කරන දත කාගෙන පෙරකණ්ඩ ගියොත් ඉතින් චේතන පහළ වෙනවා අපහසුටපත් වෙනවා. ඒක පේනවා Taman තුනම මේ සති සමාධි නැති තාක්කල් ඔය දැඩි ජීවි දැඩි වීම සිද්ධ වෙනවා. දැඩි වුණාට පස්සේ ඒ වෙහෙසෙන්න පටන් ගන්නවා. ඒ කිය ආසසන ආසන්නස ආනපස්සට කියලා යනකොට දැන් වේදනාව එනකොට වේදනාව ඇවිල්ලා වේදනාව ආනාපානසතේ දැන් ආනාපානසතේ හොඳට තියෙනවා. හැබැයි වේදනාව දරාගෙන යන්න පුළුවන්. ඒකේ නම් දැන් මොහොත හොඳට වේදනාවක් හදටම වේදනාවක් තියෙනවා. බලන ආකාරය පිළිහෙට එනවා. ආයතර වෙනවා ආයත මේ කිව්ව ආයත යනවා. වේදනාව දිගට නිකුත් කවුරුද පිටින් සද්දයක් කියන්නේ පිටින් යාගේ වල ගන්නනේ. ඒක එකපාර සද්දයක් කරනවා නම් මිට වල ලොකු තරහක් එනවා. ලෝ තෙරුවන් තරණයි වේදනාවට වඩා ලොකු තරහක් එනවා බද්දත් වෙන. ඒතකොට නම් ඒක එතන ද්වේෂයද? ද්වේෂ ආවස්සේ දැනෙනවා. මෙනෙහි කරලා ඉන්නාම ඔන්න ද්වේෂයක් කාලා ද්වේෂයක් කාලා කරන මෙනෙහි කරන සාමත ඒකෙන්ද ද්වේෂ මෙනෙහි කරන කියලා කරන්නේ නැත්නම් මෙහෙමවත් කරේ ඇත්තම සංකීර්ණ අවස්ථාවක් විස්තර කරන්නේ කියන්නේ දෙකක් අතර තඩමාරු කර කර ඉන්නකොට තවත් එන කැලේ හට්ටයක් ගන්නවා. ඉතින් එතකොට අර බිල්ල කණ්ඩ හිතනවා මෙච්චර අමාරුවෙන් ගැට ගන්න දැයි තවත් එක් කෙනවයි කියලා. එතකොට පේන සිනා මේක මගේ රුචිය නෙවෙයි. ඒ තරහ එන එක මගේ රුචිය නෙවෙයි. මේ අන්තරයට කවලා තියෙන ප්‍රෝග්‍රෑම් එකේ හැක තමයි. එතකොට මාතුලින් මේ තරහේ නැහැ හැටි. අඩි තරමාරුවක් කරගෙන ඉන්නකොට කවුරු ඇවිල්ලා මේ සක්කක් ගහන්න හදනවද? ඉතින් නමුත් ඒකත් කවුරු කරන දේකුත් නෙවෙයි ස්වභාවේ. ඒකට ස්වභාවයේ මට තියෙන තරහ එන කෙනෙක්ද. කීින්ත නමුත් තිරසනයකට නැතුව භාවනා නොකරන මට දැන් තරහ යන බව දකින්න පුළුවන්. මම ඉන්නේ තඩමාරුවක දෙකක් අතර රෙස්ටල් කරගෙන. ඒකට එනකොට මට තරහ එන හැටි මේක තමයි ප්‍රകൃති මේක ඇත්ත ඇති හැටි. ඉතින් ඒක දැක්කයි කියලා කියන්නේ අපි මේ තිර දෙක තුනක් අයින් කළා දේවාභරණයක් දැක්කවා. අපිට වෙන්නේ සාමාන්‍ය ඌව වෙන්නේ නැහැ, ආනාපානිය අහුවෙන්නේ නැහැ, නීවරණත් එක පැටලි පැටලෙන්නේ නේ. නීවරණ දෙකලා ආනාපානිය ඇල්ලුවා. ආනාපානිය නෝරන වෙදනාවක්. ඒ දෙන්නා තරමාන වෙන ඕන සද්දයක් වෙනවා. ඒ කියන්නේ මේ සද්දෙත් වෙනවා, සද්ද නිසා තරහ එනවා කියලා ගියාට පස්සේ එන්න පටන් අරගන්නේ මේ මේ Taman මෙතෙක් කල නොදකපු තිර හතකින් වහලා තියෙන දෙක තිර දෙක තුනක් කරලා පෙන්නනවා. ඒ මොනක හොඳක් දකින්න බෑ. ජෙනස තඳාගෙන තව තිරයක් හරියත් මේකේ හොඳ රත්තරන් නැහැ මේකේ තියෙන්නේ කුණු. මේකේ තියෙන්නේ ද්වේෂය මේකේ තියෙන්නේ මේ රාගේ නමුත් රාගේ රාගේ වශයෙන් දැකීම විතර වටිනා දෙයක් ජීවිතේම නැහැ. ද්වේෂය ද්වේෂ වශයෙන් දකිනකොට. ඒ නිසා මේක කියන්නේ අනේ හෙටත් මේක වේවයි කියලා තවත් කවුරු හරි සත්‍යක් ගසාවා. තුන නෙවෙයි හතරක් ගහවා පහක් ගසාවා කියනකොට ඒ ගහද්දි මම ගහක් වගේ ගලක් වගේ ගල් බමුණෙක් වගේ. <clears throat> ඒ බලන විශේෂ බැලමට තමයි විපස්සනා කියන්නේ. මේක මමත් නෙවෙයි, මගේත් නෙවෙයි, මගේ ආත්මයත් නෙවෙයි. මට මේක නිරීක්ෂණය කරන්න පුළුවන්. සංකීර්ණ වැඩ පිළිවෙලක් කරන හොඳම ගැඹුරු සර්කිට් එකක් හොඳට විස්තර කරලා බලා ඉන්නා වගේ මේකේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ මොකක්වත් පේන්නේ නැහැ. නමුත් අපි දන්නවා. මෙන්න මේ වගේ වැඩ පිළිවෙලක ඇතුලෙන් ඇතුලට ඇතුලෙන් ඇතුලට යන ගමනක් තියෙනවා. ඒක කිඳා බැහිමක් තමයි. ඒ කිඳා බහින්න බහින්න වෙන්නේ තේනවා මෙහෙම මේට වැඩිය සංකීර්ණතාවයක් ආවත් निराවුල්ව බැසීමේ ශක්තියක් හිතට තියෙනවා ලෑස්තිලා කියනවා එහෙම නැතුව මේ වගේ මං වගේ සිල්ලන්ත කෙනෙකුට මේ වගේ විවේක දෙන්න භාවනා කරපො මොන සද්දයක් ආවේ මේ සද්ද අපේකන අල්ලන්න ඕනේ මරන්න ඕනේ කියලා ගියොත් ඉතින් ගිය ගමන් හිත බාහිරට ගියා අපි සාමාන්‍ය මේ කෙලෙස් බරිත පුතක් ජනේ බාටපත් වෙනවා ඉතින් නිසා මේවා දකින්න හම්බුනේ මේක ඉසල පොඩි පොඩි ප්‍රශ්න निराකරණය කරපු නිසායි ලොකු ප්‍රශ්න වලට යන්න පුළුවන් අපි ඒකේ දෙකේ අංක ගණිතය කරපු නිසායි අටේ පන්තියේදී වීජ ගණිතයේ සීඝ්‍ර ජ්‍යාමිතිය කරන්නේ ඒ දෙකම කරපු නිසායි උසස් පෙළදී නව ගණිතයේ නැත්නම් පියෝ සයන්ස් ඇප්ලයිඩ් සයන්ස්. ඒකත් එහාට ගියාට පස්සේ මේට්‍රික්ස් කරන්න හම්බ වෙන්නේ. ඉතින් ඒව එනකොට අපි බැන්නොත් ඒ යකෝ හොඩිය පන්තියේ අංක ගණිතය විතරයි. දැන් දැන් ඉනේන අමාරු ගණන් උගන්වන්නේ කියලා. ඒ අංක ගණිතය සාර්ථක නිසා තමයි වීජ ගණිතය උගන්වන්නේ. වීජ ගණිතය සාර්ථක නිසා තමයි රීක ජ්‍යාමිතියේ දැන් ওই වචන පාවිච්චි වෙන්නේ නැති ඇති ඉස්කෝලේ. මම මගේවත් දන්නවද? ඉන්දෙන් දෙන් දෙන් ගැඹුරු සමීකරණ වලට ගියාට පස්සේ අපිට තේරෙන්න අපි ගණන්කාරයෙක් වෙනවා. කොයි ගණන් දැම්මත් බය වෙන්න දෙයක් නැහැ. ඒ නිසා සරුවත්යන්සේ කරන්නේ මරණ වේදනාව දක්වා තියෙන මේ සංකීර්ණ ප්‍රශ්න ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් පුරුදු කර කර පුරුදු කර කර යනවා. ඒ පුරුදු කරන්න කරන්න සරුවත්යන්සේ කියන්නේ පන්නරයක් ලබනවා කියලා. ලෝකයා හිතන්නේ අයියෝ මේ මොනවටද මේ කාලකන්ණි වෙලා ඉඳගෙන මේ දුක් විඳින එක කුවිතනක් කරපන්. ඒක වෙනම රසාවක් කරපන් මොකක්වත් නැතුව මේ දුක් විඳින කියලා සාමාන්‍ය ලෝකයා බලනවා මේ ලැබෙන ලාභයක් නැති නිසා මේක නිකන් නිෂ්පල වැඩක් කියලා. සර්වඥගේ ලැබෙන ලාභයක් තියෙනවා නම් තුච්චයි. නිෂ්පලයි. මේ කිසිම ලාභයක් සඳහා නෙවෙයි කරන්නේ. හලෝ මේ මෙල්බන් සම්බන්ධ වෙලාද? ඒවා මේ ලෝකෝත්තර ඥානද ලෞකික ලෝකෝත්තර මට්ටමක් නෑ වගේ. ලෝකෝත්තරේ එහෙම මොනවත් අඥානයක් නෑ. ඔක්කොම ලෞකිකමයි. සමතද විපස්සනා කියලා අහන්න පුළුවන් ප්‍රශ්නයක්. සමත වශයෙන් අහනවා නම් විපස්සනා වශයෙන් අනිත්‍ය දුක්ඛ නාත්මයට එහෙමක් නෑ. බුදුරජාණන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා ඒ Hindu ආගමේ කට්ටිය ඇති කළා නක්ෂත්‍රය ඇති කරා වගේ සමතයට ගිහිලා කරනවා. සාසනය ඇතුළට පස්සෙත් ඒක කරතයි. සමත නොකර විදර්ශනා කරලා පමණයි ඔය ඥාන ලැබෙන්නේ. ලැබෙනවා. ඒ ඥානේ මෙහෙමයි කියන්නේ. වර්තමානයේ සංස්කාර ධර්ම මෙහෙමනම් අතීතෙත් මෙහෙම වුණා කියලා අනුමාන ඥාන වශයෙන් ගන්නවා. ඒ නිසා අනිවාර්යයෙන් මේක මේ මේ ආත්ම විස්තරක් ආපු ගන්නේ පෙර ආත්මයක් තියෙන්න ඕනේ. කියලා මෙහෙම සම්බන්ධතාවය දක්න මම මේ අද ඉඳලා ඊයේ සී කරන්න පුළුවන් නම් පෙරේදා සී කරන්න පුළුවන් අවුරුදු 10 කලින් සී කරන්න පුළුවන් නම් මව් ගැබෙන් පහ ප්‍රසූත වෙන්න ඉස්සෙල්ලත් ගැබ තුලත් හිටියා නම් ගැඹෙට එන්නත් ඉස්සලා තියෙන්න ඕන කියලා ඒ ක්‍රමයට යන්න බෑ ආවර් වර්ණී ආවර් ගෝත්‍රය ආවර් නම වශයෙන් කියන්න බෑ මේ මේ මේ මේ මේ වැඩ පිළිවෙල පේනවා ඉස්සරහටත් යනවා මේක දැන් දැක්කේ නැත්තම් අර සමත වශයෙන් ගියාම කියලා තියෙන්නේ ආ ඒවං ගොත්තෝ ඒවං නාමෝ ඒවං වන්නෝ ඒවං කියලා නාම ගෝත්‍ර වර්ණ වශයෙන් දැක ගන්න පුළුවන්කමක් හම්බ වෙනවා කියලා කියනවා ඒ කියන්නේ අපි මේ මේ මැන්ඩිය හොරෙක් ඉන්නවා අපි හොරෙක් ඉන්න බව විතරක් දන්නවා හැබැයි හොරා කවුද කියලා දන්නේ නමුත් මේ කවුරු හරි දන්නවනම් මේ අහවලාගේ පුතා හමුදාන් පැනලා ආපු එකනේ කරකයි මේකයි කියලා අල්ලන්න තියෙන හැකියාව වැඩි නමුත් අපිට කවුරු හරි පොරොන්දු වෙනවා නම් නම දැනගෙන හන්නද ගන්න හොර අයින් කරලා දෙනවා නම් අපිට උක දැනගත්තත් එකයි නැත්ත් එකයි නමුත් අපි සාමාන්‍ය ලෝකයේ අවශ්‍යතාවය මේක මොකක්ද කියලා මු අල්ලගන්න ඕන කියලා අර උගේ අම්මා කවුද වර්ණේ මොකක්ද කියලා දන්නවනම් ලේසි කියලා. ඒක සමතේ පේනවා විචිත්‍ර කතියක්. සමතේ යනවනම් දිබ්බසෝත දිබ්බචක්කු පෙරාත්ම විසු කඳ පිළිවෙතේ ඒවං වන්නෝ ඒවං ගෞස්සෝ ඒවං නාමෝ ඒවං භාවී කියලා වර්ණ ගෝත්‍ර නාම එයාගේ ස්වභාවය පේනවා. දකින්න පුළුවන්. විපස්සනාවෙන් දන්නවා මෙහෙම යන්ත්‍රණයක් තමයි දුවන්නේ. වැඩ පිළිවෙල දන්නවා අහවල් එක්කන කියලා කියන්න බෑ. ඉතින් විපස්සනාට ඒ ටික හොඳටම ඇති කියලා කියනවා. මොකද මම කියන්නේ? නෑ නෑ ඒ ඒ ඒ මොහොත මොකද කවදාකවත් සිටින්නේ අතීතේ යන අතීතේට පිළියෙන්තවසක ලව්මේ කිරික ඒකත් නෑ නෑ මේක මේ මේ මායාව තමයි ඒක තමයි පෙන්වන්න ඕන ඒක තමයි පෙන්වන්න ඕන බුදු දනන්දට මෙහෙම අතීතය අනාගතේ මායාවක් කියන එක අහන්න දෙයක් නැහැ නේ අතීතය අතීතං පහේනං අනාගතං අපත්තං ඒක ගියා මේක දැන් මහා වර්තමානයේ කියලා එකක් තියෙනවානේ. දැන් අර ඒක ඒක තමයි කියන්න හදන්නේ. ඒකට යන්න ඕනේ ඒක එහෙම බව දැනගන්න උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති. උත්පාදයක් වෙනවා වයක් වෙනවා මොකද උපාදේ කියලා උපන්දිතේ ලියනවානේ. වය විචාම විපත ලියනවා. තිතස්ස කියලා එකක් අපි බලන ඉන්නවානේ. තිතිය කියලා වර්තමානයේ ඒකෙත් අඤ්‍ය තත්ත්වයක් තියෙනවා. තිතස්ස අඤ්‍ය තත්තම් පඤ්ඤායති. මේ තියනවා කියලා ඔබ හිතන එකද එහෙම කන්නේ නැහැ. ඒක තමයි වෙන්නේ අනාත්මය කියලා කියන හදන එක තමයි. ඉතින් ඒකට ඒකටම බලන්න ඕන. වාචිත සමත කරපන්. වර්තමාන ඒකේ තියපන් බෑ නෑ. මොකක්වත් නෑ රිලව අල්ලන්න හදලා කන්නාඩි හැමැත්තෙන් දාලා අල්ලනවා අල්ලනවා අල්ලනවා අල්ලනවා මේ හොඳටම පණ තියෙනවා. ඒ හැමැත්තෙන් රිලව ඉරිත්තරත් එක්ක. අල්ලුවට අහුවෙන්නේ නෑ. ඔක තමයි ඔතෙන් තමයි ගෙනියන්න හදන්නේ. නිසා ඒක හොඳට පේන්න කියනවාම කලබලයක් වෙන්නේ නැතුව ආහ්ලාදයක් නැතුව මේක තමයි මේ ඔක්කොම ළමේ තියෙනවා කියලා කිව්වට මෙතන නෑ. ඒක නිසා වර්තමානෙම පවත්න්න කියන පුළුවන්. අතීතේ ගිය ගමන් සාපේක්ෂව වර්තමානයක් තියෙනවා. අනිවාර්යයෙන්ම යනකොටත් වර්තමානයක් තියෙනවා. අනේ වර්තමාන ඉන්න බැරි නිසානේ වැඩේ කියලා හිතනවා. තියන්නකෝ. තියන්න තියන්න ගියම් බලනකොට අන්තිවර බලනකොට තමම වලියක් උඩ තමයි වාඩි වෙලා තින්නේ. ඒකයි රිදෙන්නේ. පොඩ්ඩ නැගිටලා කසලා වලිකසල් දාන්න හිටපුවම මොකක්වත් නැහැ. වර්තමානයේ ඉන්න මිනිහා හැම වෙලාවෙම අලුත් කරනවා. කෝ මේ අපි ළඟ තියෙන මේ ඇත් එක වහන මේ ඉන්නකොට ශරීරේ කොහොම ෂේප් එක කොකෝ නම කෝ වර්ණේ කෝ හොඳ නරක මොකක්වත් නැතුව යනවා. ඉතින් ඒකට යන්න කොච්චර වෙලා යනවද? යන්නේ ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. අකාලිකයි. දැන් උදාහරණ කියන්නේ ඔය දිගට දිගට දිගට සැලසුම් කරන ගියාට වර්තමානයේට එන්න ඇතර වර්තමානයේ පිට යන්න වෙලා ගන්න. වර්තමානයේ කියන්නේ මොකද? වර්තමානයේ ගිහිල්ලා බලනකොට එහෙම දෙයක් නැහැ. ඒක ශූන්‍යයි. පරතෝ ශුඤ්‍යතෝ තුච්ඡතෝ ත්‍රිත්තතෝ අනත්තතෝ මේක තුච්චයි මේක රික්තයි මේක පරතෝ මේක අනිත්‍ය අනත්තයි ඒක දැනගත්තට පස්සේ පේනවා මොනවද මේ ඊර්ෂ්‍යා ප්‍රෝධමානකම් මොනවද මේ රණ්ඩු මොනවද මේ ගහපා දීම ගහපා දෙන්නේ වර්තමානයේ පන්නකෝයයි පැන්නුවට පස්සේ මනින්ද කිරණ දෙයක් තියෙනවා ෂේප් එකක් තියෙනවා මැනර් එකක් තියෙනවා ගුරුත්වාකර්ෂණයට අහු වෙන ඔක්කොම වෙන වර්තමානයට ආවම යෝග තමයි අයිසෙක් නිව්ටන්ගේ අයින්ස්ටයින් දෙන්න අතර උනේ අයින්ස්ටයින් හැප්පිලා ගිල ගලේ හැප්පුණා. ඒ ක්වොන්ටම් එකේ දැන් බලන්න ක්වොන්ටම් එක මනින්නත් බෑ, කිරන්නත් බෑ, දකින්න දකින්න කට්ටි කියනවා. හැම දෙයක් නැහැ. ඔත් දැන් හම්බුනේ අපි අතන මෑතත් ඉලෙක්ට්‍රික් බිල් කරන ටේක් 1 බිලියන් තව සෙකන්ඩ්. දැන් නැති. දැන් නොමැට. උච්චරයි. එහෙම නැත්නම් එහෙම නැත්නම් කියනවා එකම ඉලෙක්ට්‍රෝන දෙපොලක ඉන්න පුළුවන් කියලා. එච්චරයි. ඒකයි ඒකට ක්වොන්ටම් අබිලික්. ඒතකොට කියනවා මේ එකම දෙපොලක ඉන්න පුළුවන්. මොකද ඒක කාලය වේගයට වැඩිය වේගයෙන් යනවා. ඒ නිසා ඒක එකතරා නතර කරලා බලපු ගම ඔබ බලන්නේ ඉලෙක්ට්‍රෝන ධ්‍යාන නෙවෙයි වෙන මොකක්ද එකක් ධ්‍යාන. ප්‍රകൃතිය බලන්න බෑ හිර කරන්න. හිර කරපු ගම ප්‍රകൃතිය නෙවෙයි දකින්නේ. ස්වභාවයෙන් දකින්න ස්වභාවයෙන් දකින්න නම් අමාරුයි මොකද ස්වභාවය ඒ තරම් සීඝ්‍ර වෙනස් වෙනවා. එකකට හිර කරපු ගමන් අපි දකින්න ස්වභාවයනේ કૃතිම කරපු දේ. ඒ නිසා අපිට ස්වභාවය දකින්න බෑ. අපි හඳට හොඳ පවර්ෆුල් මෙවකත් මේ ටෙලස්කෝප් එකක් දැම්ම හඳ බයින බුස් ගන්න. ටෙලස්කෝප් එකේ හිටින්නේ නැහැ. ඉතින් හඳ වෙන්නේ මොකද? මොකද අපි බලන්නේ නැති දෙයක්. ඔව්. බලන්නේ මම මම බලන දැන් බලන මිනිහෙක් ඉන්නවා කියලා නේ කතා කරන්නේ. ඒකත් නැහැ. හරි එතෙන් එන්නයි ගේන්න හදලා බුදුරජාණන්සේ පෙන්වන්න හදනේ. ඒක පෙන්වන කන්නඩියෙන් බලපං. අල්ලපං පුළුවන් තරම් අල්ලපං. විරිත විරිත අල්ලපංකෝ. අල්ලව වන්නකොට උඹ ඉන්නවා කියලා උඹ ගත්තාගේ මායාවක් තමයි. ඒක හිතින් දෙල්ලන්න මාස්ක මාස්කොක්කාරය ඉල්ලන කොක්ක තියෙන්න බෑ. කොක්කට තමයි අරමුණු ගන්න. අන්තිම මානට අරමුණක් බින්දලා බින්දලා බින්දලා බින්දලා බලනකොට අරමුණු කියලා දෙයක් නැති වෙනකොට අරමුණ බලන්න ඒත් මායාවක්. දැන් අපි ඉහි නිදි තලු මරන්නේ නැද්ද? ඉහි නිදි ශුක්‍රමෝචනේ වෙන්නේ නැද්ද? ඔක්කොම සිද්ධ වෙනවා. නමුත් අපි හොඳටම දන්නවනේ ඒක හීනයක් කියලා. ඉතින් ඒ වගේ දැන් මේ ඉන්න හීන කියලා බුදුරජාණන්සේ කෙලින්ම කියනවා. ඒ හීන කියලා කියන්නේ මොහාන්තකාරේ මම විතරයි ඉස්ලාම නැගිටපු එක. මම ප්‍රබුද්ධ වෙච්ච කෙනා එන සමට බුද්ධ කියනවා. උඹලත් නැගිටවල. උඹලා කෑ ගැහුවට මරණින්ද ඉන්නේ ඔය හීනෙක ඔය දඟලන්නේ. ආර්යයන් වහන්සේලාගේ ලෝකේ බලනකොට මේක අන්ධ භූතෝ අයන් ලෝකෝ. ඉතින් ඒක දිහා බලනකොට ඔක්කොම ලේදෙකට ආර්යයන් වහන්සේලා පිස්සු කියලා. ඇත්ත කතාව 99%ට වැඩි ඡන්ද හම්බෙනවා. එයින් හරි ඔක්කොම හරිනාච වැඩි කියලා අපි මොකද නැහැ කියන්නේ මේ මීටරයක් අරන් බයින්න ඕක කියන්නකො මට මේ જાතියක් තියෙනවා ආගමක් තියෙනවා ඩෙන්ටි කාඩ් එකක් තියෙනවා ඔක්කොම තියෙනවා. ඒ කියන්නේ ඔක්කොම පවුල් ගාලා පවුල් ගාලා වර්තමානෙටම ගනි. අන්න බලපන් මොනවා හරි ගෙදර ගෙනියන්න දෙයක් තියෙනවද කියලා. ලේසයක් දැන් මේ විවල කියනවා මුළු විශ්වයම පරීක්ෂා කරලා බලුවොත් තියෙන ඇති සහ නැති අතර ભેදේ ගත්තොත් ඇති ප්‍රමාණය දශම බිංදුව තුනක්වත් නැහැ. නැතිකම තියෙන කියලා. බුදුන් කියනවා ඒ බිංදුව තුනක් නැහැ. නැති දෙයක් තුළින් තමයි ඇති කියලා තියෙන්නේ. ආස්ති තුළින් තමයි නාස්ති තුළින් ආස්ති ඇතිලා තියෙනවා. නැති දෙයින් තමයි මේ ඇති දෙයක් හදාන තියෙන්නේ. ඒ සබම්බබුල ඒ හීනය හීනයක් බව සබම්බබුල බව පෙන්වන්න තමයි ධර්මයේ උගන්වන්නේ. ඒ නිසා බුදුන් කියන උණු උපකරණයක් අතේපා. කිසිම අඩුවක් නැහැ. හිත අරෙමේ යන තැනට වර්තමානෙම කියන්නේ. බුදුන්ස් කියන ඉදි කටුවක් මෙහෙම කෙලින් තියලා වක් කරන්නයි කියලා අබෑට. වැලි, දූවිලි මොනවද හිතින්නේ කියලා බලන්න. අප්‍රමාදී වෙලා බැලුවොත් මොකක්වත් මේකට හිතින්නේ නැහැ. එන්න එන්න මේ මුදුනට ෂාප් වෙනවා. පැත්ත වැටුනොත් යට යනවා. අපේ හිත පැත්ත වැටිච්ච නිසා අපි මේ කෙලෙස් වලට යට වෙනවා. මෙහෙම කෙලෙස් කිලින් කළා තිබ්බොත් වර්තමානයේ. එළඹ සිටි 100න් හිටියොත් මේක කුණු දරන්න තැනක් නැහැ. ඒක මේ බුදු හිතක්වත් මගේ හිතත් අතර මේ චිත්ත නියාමයක්. අපිට කියන්න පුළුවන් තරම් ඒක නිසා මම එල්ල කරලා තියන්න බල රේඛාව එල්ල කරලා තියන්න. එල්ල කරලා තියලා බලන්න හරියට මේ ටාගට් එකට යනවා. ඒක තමයි මේ අනාත්ම ලක්ෂණයේදී පෙන්නනවා අනත්තතෝ තුච්ඡතෝ රිත්තතෝ ශුඤ්ඤතෝ පරතෝ කියලා. යතිරේ ගත යුත්තක් නැහැ. තියනවා තියෙනවා. කුරුම්බ බීලා කොම්බේ විහි කරපුවාම ඒ හිලපැත්ත දැක්ක නැත්නම් කුරුම්බ ගෙඩියක් තමයි පේන්නේ. අලියා ජූල් ගෙඩිය කිල්ලට පස්සේ ඒක අර අලිබෙට් හේතිලා ගියාට පස්සේ හොඳ පෙනපිච්ච බෙල්ගිඩියක් තමයි තියෙන්නේ. ඒක ඔක්කොම අහුලන්නේ ගෙදරත් යනවා. ගිහිල්ලා බලන්න ඇතුලේ මොකොත් නැහැ කෝ මෙහිස්. ඒක තමයි මෙතෙක් කල්ල පුරුසගෙන ඇවිද්දී. අර පට මේ මේ කිසాగෞතමී දරුවා අරගෙන ඇවිද්දා වගේ මලකඳ තමයි. නමුත් මගේ දරුවානේ පළවෙනි දරුවානේ. ඉතින් ඒ කොහොමද මේක මලයි කියලා කියන්නේ. ඉතින් අරගෙන ඇවිදිනවා. ඉතින් අර රීලාවට පැටිය මරිච්චා රීලා ගියා අරගෙන ඇවිදිනවා. ඔච්චරම තමයි එක කකුලකින් එල්ල ගන්නවා. වෙන දඩපැටි එල්ලෙනවනේ බඩේ. එක කකුලෙන් එල්ලගෙන යනවා. ඉතින් දරුවා දැන් එල්ලේ දැන් එල්ලේ කියලා වුණාට හදිසියට දුවනවා මේස් එකක් වගේ අරගෙන දුවනවා. මැරිච්ච බව දන්නේ. ඉතින් කිසాగෞතමයට බැරුණා රිලෙවිට පුළුවන් නෑ මොකද අරගන්න. නැත්නම් ඒකට කිසాగෞතමේ සිහි වෙනවා. මේ මලෙච්ච කුණ ටිකක් අල්ලගෙන මේ මමේ කියාගෙන ඒකට පණ දීගෙන මේ තිතියෙත් අන්‍ය තත්ත්වයක් බුදුහාමර පණවන. අපි මේ කියන ධිතිය අඤ්‍ය තත්වයක ශීඝ්‍ර වෙන ඒක හොඳට පේනවා පුංචි අංශවලට යනවා. කොන ඝන සංඥාට යන්න යන්නේ ඒකේ හැඩයක් ආකාරයක් සහ ගුරුත්වාකර්ෂණයක් තියෙනවා. <clears throat> අන්තිමට යනකොට ශක්ති බවටපත් වුණාට පස්සේ ගුරුත්වාකර්ෂණයක් නැහැ, හැඩයක් නැහැ, ආකාරයක් නැහැ. ඒක මනින්න නම් ඒක හිර කරන්න ඕනේ. හිර කරනකොටම විකෘතියක් බවටපත් වෙන නිසා කවදාවත් යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා කියලා කියන යමක් යමක් ගැන මඤ්ඤනා කරන්න කරන්න ඒක වෙන දෙයක් බවටපත් වෙනවා. අද ඒක ක්වොන්ටම් ෆිසික්ස් වල පළවෙනිම න්‍යාය බවටපත් වෙලා තිනවා කොහොම බුදුරජාණන් වහන්සේ අවුරුදු 2550 ගානට ඉස්සලා මේක දැක්කද මේ වචනේ නැගුවද යමක් තියා බලනකොට ඒක වෙනස් දෙයක් වටපත් වෙනවා කියන එකට කිව්වට හිතන්නේ පිස්සු කියලා. ඉතින් සරණ සසරේ ඉතින් දැන් සිල්සල බලන භෞතිකමය වශයෙන් බුදුරජාණන් ආධ්‍යාත්මික යම කරුණාරණ කරපේකේ ශ්‍රේෂ්ඨත්වය වගේ ඒක පැත්තකට බලනකොට දැන් ෆිසික්ස් වලත් භෞතික පැත්තෙන් කියලත් ඒගොල්ලෝ ඔතෙන්ට ඇවිල්ලා නැහැ. ඔතෙන්ට කියන්නේ ඔච්චර සුද්ධව නෙවෙයි. ඒගොල්ලෝ දැකලා තියෙන හොඳට ওই කියන parallel worlds ක්වොන්ටම් ෆිසික්ස් ගන්නකොට ප්‍රඥප්ති ධර්මයේ සහ පරමාර්ථ ධර්ම අතර shift එකක් වෙලා. දැන් පරමාර්ථ වලට ගිය ගමන් ඒගොල්ලෝ මොණි මොණ බලා ගන්නවා රිලව ටර්ම් එක අවුනවා. ඒකට අල්ලන්නේ නැතුවත් බෑ. ඒගොල්ලන් තේරෙනවා දැන් අපි ඉන්නේ වැරද්දක කියලා. ඒ වගේම නිව්ටන් බොරු කරන්නත් බෑ, ප්‍රඥප්ති බොරු කරන්නත් බෑ. ඒගොල්ලෝ දන්නේ නැහැ දැන් පරමාර්ථ සහ ප්‍රඥප්ති ධර්ම අතර වෙනස් වෙන සුළු බව තේරුම් ගන්න තියෙන අන්සර්ටනිටි තියරි මේ කවටික් තියරි එක ඒගොල්ලෝ බාර අරගන්න. දැන් මේ අන්සර්ටනිටි එක අනිශ්චිත භාවයේ සහ ඉස්සරහට කියන්න බැරි ගතිය දුකකට යොමු වෙනවා කියන එක පිළිගන්න කැමති නැහැ. ෆිසික්ස් පිළිගන්න කැමති නැහැ. දැන් ඒකට අනිවාර්යයෙන්ම දුකකට යොමු වෙලා තියෙන්නේ. අනිත්‍ය දැක්කන අනිත්‍ය කියන ඔයගේ සාධාරණාන්තය නෙවෙයි. ක්වොන්ටම් වලට බහව ගමන් එකම ඉලෙක්ට්‍රෝනයක්වත් එක තැනක චිත්තක්ෂණයක්වත් හිටින්නේ නැහැ. ඒක කොහොම පුදුමාකාර වේගයෙන් කැරක කැරක තියෙනවා. නේද? පණ වලෙත් නැහැ. මේ පණ නැති නේද? ඒක එච්චරයි. පණ තිබුණයි කියලා කිසි වෙනසකුත් නැහැ. ඒක වැඩ කරන්නේ ඒක වේගයක. එතෙන්ට ගියාට පස්සේ ඒගොල්ලෝ පැහැදිලිව අන්සර්ටනිටි තියරි කියනවා එක අංශුවක් එක මොහොතක දෙපොලක ඉන්න පුළුවන් වගේ පේනවා. බලාහුලක් වගේ පේන්නේ. තරම වේගය වෙනස් වෙනවා. දෙපොලක ඉන්න පුළුවන්. ඒකටත් ෆිසික්ස් ඉවරයි. ඊට පස්සේ මේක බලන බලන කියලා කියනවා නැද්ද කිව්වේ කාලකන්ණි මගුල දන්නවනම් මම කවදාස් ෆිසික්ස් කරන්නේ නැහැ කියලා දැන් කියන්න පටන් ගන්නවා. මේක hali hali අවුලක් නේ කොටි වලි ගැල්ලා ගත්තා. ඒ නමුත් බුදුරජාණන් කියන ද්වේ මේ බික්ක වේ සත්‍යයි. පඤ්ඤත්තංච පරමත්තංච. ප්‍රඥප්තිය පැහැදිලිව කොටුව ගහලා ඇසක් නිවුන හන්දට යනකම් රොකට් එක ගෙනිච්චා. ඊට පස්සේ මෙයාක පය වැදුනා ගිහිල්ලා කරගෙන කරගෙන යන පරමාර්ථ ධ්‍යාවට වැදිච්ච දවසේ ඉඳලා දැන් ඇත්තම ඔය කවුද මේ ටාව ෆිසික්ස් පොත ලියපු දවසේ දැන් අවුරුදු 5 25කට විතර ඉස්සෙල්ලා ඕක කිව්වා අද ඉඳලා අද දක්වාම කියලා කිසි කෙනෙක් මට වාද විරුද්ධ විරුද්ධ වෙලා නැහැ. භෞතික විද්‍යාඥ විරුද්ධ වෙලත් නැහැ. Hindu ආගම කට්ටිය විරුද්ධ වෙලත් නැහැ. මෙච්චරයි කිසිම දෙයක මෙහෙම හැඩයක් තියෙනවා කියලා කියන්නේ. මෙහෙම ආකාරයක් තියෙනවා කියලා කියන්නේ. මේ තන මේක තියෙනවා කියන පුරන් දෙයක් මේ ලෝකේ නැහැ. ගොඩ එකතු වෙච්චාම තමයි වලාකුළක් පේන්නේ. වලාකුළක් තියෙන අංශුවක් කරන බලනකොට මොකුත් නැහැ. දැන් මේ පොළොවේ තියෙන සම්පූර්ණ ජල වාෂ්ප අරගෙන බැලුවොත් මහා සාගරය වගේ තියෙනවා තුන. ඌ කාටවත් අල්ලලා මේ ජල වාෂ්ප කියලා පෙන්නන්න බෙන්නුවට බෑ කියන්න බෑ. නමුත් ඒ මට්ටමට ගියාට පස්සේට මුහුදේ ගතිය රැළ ගහන ගතිය වටදිය පාතිය නෑ. ඉතින් මේ දෙක අතර දැන් අපි වතුර කියලා ගන්න ඇත්තටම ආරකද මේකද? ආ ෆිසික්ස් වලට කෙමිස්ට්‍රි වලට ගිහලා දැන් කෙමිස්ට්‍රි ෆිසික්ස් දෙන්න හෙන ෆයිට් එකක් කරන මිනිස්සු. කෙමිස්ට්‍රිය තියෙන්නේ පුංචි අංශ වශයෙන් ද්‍රාවණ වශයෙන් රසායනික වශයෙන් භෞතික විද්‍යාව තියෙන්නේ මනින්ද ගිරණ. දැන් අරගොල්ල අයිතිවාසිකම් බාර ගන්න තියෙනවා ඒකේ. හරි ලස්සන ගමනක් තියෙනවා. මොකද්ද ලොක්ක කියන්නේ? ඉගෙන සුම්මා. මොකක්වත් නැහැ ඔය බලහන බලහන ගියාට ශුන්‍යයි කියලා කියන්නේ හිස්. තුච්චයි කියලා කියන්නේ වටිනාකමක්. රික්තයි කියලා කියන්නේ මේ අවකාශයක උලන් අරගෙන ඊට පස්සේ රික්තකේ කියලා අපි උගන්වන්නේ අපිට වැකියුම් එකක් මොකක්වත් නැහැ. ඒ කියන්නේ මේ මේක වාතයෙන් පිරලානේ තියෙන්නේ. දැන් මේ වීදුර ගල මේක වාතයෙන් පිරලානේ තියෙන්නේ. අපි මේක වහලා මේකේ තියෙන හොලන් ටික අදිනවා කියලා හිතමු. අදින්න බෑ බොරු කතාවක්. ඔක්කොම ඇදින්න බෑ. සම්ප්‍රදායට පස්සේ මේක ඇතුළේ තියෙන ඇතුළට උරා ගන්න ගැතිය. මේක තල්ලු කරන ගැතිය නෙවෙයි පළමුක වගේ. ඒ රික්කක ස්වරූපයක් ඇති වෙනවා. කල්ගෝරයක පස්සේ ආව එකක්. ඒ කියන්නේ බ්ලැක් හෝල් රික්ත කියන එක වාස්තු විද්‍යාවේ මුල් කාලේ ඉඳලා උගන්වලා තියෙනවා අපිට. රික්තක ශක්තියක් තියෙන ඒක ඇතුළට ආදින ගැතිය. ආකර්ෂණ ශක්තිය. ඉතින් මේ තුච්ච රික්ත ශුන්‍ය පරතෝ කියලා කියන්නේ මේ අනුංග දෙයක් වගේ බලන්නේ. එතකොට ওই නඩු මොකක්වත් නැහැ. මේ ආපු වේදනාවත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙදී. වේදනාව කරේ ආපු ද්වේෂයත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙදී. වේදනාව පැත්තක දාලා ගන්න හදන ආනාපාන සතියත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙදී. ආනාපානසතිය හොඳට තිබිලා එන ආලෝකයත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙදී. මොන එකත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ කියලා බලනකොට අපි හුදු නිරීක්ෂකයෙක් විතර බාලිමිතු ගහ ගන්නවා. අපි ගැලරි ඉඳකට බලන්නේ. සන්නස අවස්ථාවේ ඉස්මාදී කියන්නේ අර ගිහින් සල්ලි තිබ්බා. කතාව සෙල්කතාව දුස්. මුලින් පැටියෙක් මරලා අස මුල දෙන දුවගෙන ඇවිල්ලා එතන මැරෙනවා. අර මරු මිනිස්සයා මේ කපල බලනකොට උගේ ආටක උගුල්ලට. ඒකට ඒ සිනාස ඇති මොන වගේ දෙයක් කියන්නේ. ද්වේෂයයි සෙනෙහසයි දෙකම එකම නෙවෙයි. ඒ කියන්නේ එන්නේ කියන මුල දෙලට දාරක සාරංග දෙයක් වුණා. මේ කියන්නේ මෙරළයි කියලා තමයි ආ මෙයා කළේ. ඊට පස්සේ කවදාකවත් ආයේ සතුන් දෙන්නේ කතාවක් තමයි කියන්නේ. ඒක මොලේන හරපු කරනවා. ඒ කියන්නේ ඒක මේ අර පේස් මේකර් එකක් කඩ කරනවනේ හිතේ පේස් මේකර් එකක් කරනවා. පේස් මේකර් සාමාන්‍ය ඕක කියන්නේ මේ භවංග හිත වගේ. භවංග හිත සැලීමක් තමයි කියන්නේ සද්දයක් ඇහෙනකොට වේදනාව සද්දයක් මොනම පංචස්කන්ධේ මොනවාරි කියවම කර අපේ හිතේ ඒ කියන්නේ පීනියල් ග්‍රෑන්ඩ් එකේ නිතරම කරන්ට් එකක් එවනවා. හිත හෘද වස්තුවේ විනාඩියට 60 ගන්න වැඩ කරන්නේ. යම් කිසි විදිහකට ඒ යන තරංගෙට මොකක් හරි සද්දයක් වේදනාවක් මොකක් හරි වෙච්ච ගමන් මේක ටිකක් හෙල්ලුම් කරනවා. හෙල්ලුම් කරනවා කියලා කියන්නේ හිතට ආශාවක් එනකොටම හෘදවස්තුවේ වැඩිම වැඩ කරනවා. ඒකට හැමත ලී ඇවිල්ලා හැම නිකන් ප්‍රසන්න හැඟීමක් එනවා. තරහක් ආපු ගමන් වැඩි කලිවල මේක කලු කරලා යකා කරගන්න ගතියක් එනවා. ඉතින් නිසා ඒ අපි දැනගෙන මේවා දැනගෙන වෙන දේවල් වෙන්න පුළුවන් නොදැන වෙන්නත් පුළුවන්. ඒ යන සාමාන්‍ය ගමනට මොකක් හරි වෙලා හැප්පිච්ච ගම ප්‍රතික්‍රියාවක් ඇති කරනවා. ඒක තමයි ජීවිතය කියන්නේ. ජීවිතය කියන්නේ හැම වෙලාවෙම රැල්ලක්. රිපකෂන් එකක් නැත්තම් මේ මොකද්ද මේ ෆ්‍රිල් එක. ඉතින් ඒක තමයි අපි හොඳ නරක අනම්මනම් කියන්නේ. අර මුල වේගෙම නිකන් මොනවාක්වත් නැතුව තියෙනකොට ඒ කිසි ජීවිතයක් නෑ නිකන් නිින්ද ගියා වගේ ධානයක හිටියා වගේ. ඒකෙදී අම්මා මරත් එකයි තාත්තා මරත් එකයි ඔය මේ මේ දෙන මුව දෙන මරණත් එකයි අරු ඊට පස්සේ සතු මරුවත් එකයි අපිට නැතත් එකයි. මම දැස් කරේ මම මම මගේ මට කියන එක තිරසන් සන්නාට බව ඒක එහෙම පිළිලා තියෙන කෙලෙස් වශයෙන්. ඔය ඒ කියන්නේ ඌගේ ඌත් හීනෙක තමයි සත්‍යාවක තමයි ජීවත් වෙන්නේ හීනෙක තමයි ඌත් ජීවත් වෙන්නේ. හැබැයි ඌට එකක් තියෙනවා මේක ආවෝද කිරීමේ සහ මේකෙන් ගැලවීමේ සූත්‍රේ නැහැ. ඒත්තර ගන්න තැනික කර කෙලෙස් ටික ඒ විදිහටම තියෙනවා. ඒක ඒක අපි ඒකනේ ගස් වලට ගස් වලට වැඩිය පණ ඇති සත්තුන්ට අපි ගහක් මේ ගලක් දිකට බැලුවට වැඩිය අහකඳුමක් කියනකොට ගහක් බිම දැම්මට පස්සේ අහකඳුමයි කියනවා. සතෙක් මරුවට පස්සේ අහකඳුමයි කියනවා. මොකද ඒකට එන්නේ අපි කිට්ටු කරනවනේ. ගහ ගල නම් අපෙන් දුර නෑදෑකමක් තියෙනවා. ගහ වෙච්චාම ඒකින්ද්‍රයයි. සතෙක් වෙච්චාම කිට්ටු වගේ. මිනිසෙක් මරනවා දැක්කොත් ලංකාවේ මිනිහෙක් දෙමළෙක් මරනවා දැක්කොත් අම්මා. හරි. මොන දෙයක් අත්තපා ගත්තා ගහුවා මැරුවා. ඒ තරමටම අපි මේ අපේ තියෙන දර්ශීය චරිතේ කවුරු හරි අත තිබ්බොත් අපි හිතන්නේ මේ අපේ රුචර්චකම් ටිකට අපේ මනාපමන අපිට කවුරු අත තිබ්බොත් මරණේ ඕනේ නෑ එයින් එහා. අපි ජීවත් කරවන්න හදන අපි හිතේ හදාගත්ත මේ කියන්නේ ඉමේජ් එකක් තියෙනවා. ඒ ඉමේජ් එකට කිට්ටු කෙනෙකුට දුකක් වුණත් අපිට බෑ. ඊසන්නේ මගේ ගෑනට බෑ අනිත් ඕනේ ගෑනිය මරණ කමන්නේ. අපේ අම්මා බෑ වෙන ඕනේ අම්මා කෙනෙක් මරණ කමන්නේ. කොයි ගෑනෙත් ආ ගෑනියක් තමයි කොයි අම්මත් අම්මා කෙනෙක් තමයි. ඉතින් යන්න බෑ අපිට. ඒක උඩ කරගෙන ඇඟුමක් නැහැ කියලා. දේවාන් ජාතිකේ කතාවකින් අර ළඟින් ඉගුරු වෙනකොට කහු කැල්ලට වුණා. මම තමයි නේද? ඒකත් එක්ක අර මොඩෙක් ට්‍රික් එක තමයි. ඒකයි මාත්‍රයක් තිස්සේ අර මා මේ මගේ කියන සම්මතයේ පිළිట్లా තිබුණ එක තමයි. ඒක හැම කෙනාටම තියෙනවා මේ වචින් මේ සිද්ධි බහුල බොහොම විචිත්‍රව සිද්ධ වෙච්ච දේවල් කතාසාරයක් වටපත් වෙනවා. හැම වෙලාවෙම හෘද වස්තු වැඩි වෙනවයි කියලා කියන්නේ වේගෙ පුක්‍රීමට කිට්ටු කරනවා කියන එක තමයි. ඉතින් අපි ඔය විචිත්‍ර දේවල් බලනකොට අපි දන්නේම නැහැ ඉබේම දිවිල්ලක් දුවනවා මේකේ. රාගය එනකොටයි ද්වේෂය එනකොටයි දෙකෙන්ම වැඩි කරනවා. ඒක තමයි වැඩි දිගටම යන කියන තමයි high blood pressure, low blood pressure කියලා ඔය තත්ත්ව තියෙන්නේ. ඉතින් ඒක තමයි ජීවිතය කියන්නේ. ජීවිතය කියන්නේම රෝගයක්, ගණ්ඩයක්, සල්ලයක්. ජීවිතය කියන්නේම මේ අමු මාසයට වැඩිච්ච උලක්. ඉතින් වේදනාවට තමයි මේක ගන්න. රාගයට වැඩි මේ වේදයට වැඩි රාගයට කියන්නේ නෑ. නෑ දෙන්නම එකම කාසිය දෙපැත්ත. දැන් ද්වේෂයට අර වැඩි අර වැඩි වේගෙන් ඉක්මනින් එනවා. නෑ කොහොම වුණත් එකෙන් කරන්නේ ඇඩ්‍රිනලින් විශාල ප්‍රමාණයක් ඉක්ුත් කරලා එක්ක යටත් වෙන්න එක්ක දුවන්න. අපිට ශක්ති ප්‍රමාණයක් කැට වශයෙන් අරන් දෙනවා. නිකන් ග්ලූකෝස් ගැහුවා වගේ. ගහලා දීලා ඊට පස්සේ අපි නෙවෙයි වැඩ කරන්නේ අර අර ගත්ත මනුස්සයා වැද්දම රන්න පුළුවන්. වැද්දමන්න දරුවට පණ දෙන්න පුළුවන්. පණ දෙනවා. ඉතින් heart attack කරනවා. heart attack කියලා කියන්නේ දැස්සේ මේ මේකට heart attack ආව ඉවරයි. එහෙම වෙන්නේ. ඔව්. ඒක තමයි දැන් කාලේ වචනේ කියනවනේ කාලිනල රෙස්ට් එකක් ආවා. පපුව පැල්ල මැරලා කියලා කියන එකයි කියන්නේ. ඒකෝට එක්ක නහරයක් මෙහෙ පුපුරනවා. ඒක නැත්නම් හෘද වස්තුර ගිය පොඩි නහරයක් පිපුරුවාට පස්සේ ඉතරයි. එනිසා ඊටාමත් පුංචි මේ කෙන්දක මේක පිටලා තියෙන්නේ. ඒ කියන්නේ ජීවිතය කියනකෝ චරිතය කියන එක. ඉතින් අපි ඒක මතක නැති කරගෙන තමයි මේ පෙන්කෙලින්නේ, ඊර්ෂ්‍යා කරන්නේ, තරහමාන ක්‍රෝධ කරන්නේ. මේ තරම් මේ පුංචි තන අග එල්ලෙන පිනිබිඳුවක් වගේ තියෙන එක තමයි. ඒ ඉස්සර කියන යකා ගැහුවයි කියලා. ආද බබු පැල්ල මැරලා ගියා කියලා කිව්වට පස්සේ ඔව්. ඒ ඕනම දෙයක් ඉදි බලංගුයි ඒ කියන්නේ. ඒ මේ පොඩි ඒකෙදි කියනවා ඒ පුංචි දෙයක් කසකයිල කසකයිල කසකයිල තමයි යන්නේ. ඒ නිසා ඒ කැවටික් තියරි එක විස්තර කරනකොට කියන්නේ ඇමරිකාවේ නැගෙනහිර කෙළවරේ සමනලේ තටු ගැහුවොත් ඒ තට්ට වේග නිසා හැතම 100ක් ඇහැපැත්ත තියෙන තැනක සුළු සුළුකක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒකයි එතකොට කොහොමද මේක මනින්නේ? හැම දෙයකින්ම අපි මේ කරන හැම දෙයකින්ම හැත්බැඳි බැඳි බැඳි ගියොත් ඕනම භයානක දෙයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා හැම වෙලාවෙම මේ හැකියාව තියෙනවා. ඒ කැවටික් කියන කාට පස්සේ anything possible. ඕන දෙයක් වෙන්න ඉඩ දැන් අපි මේ වෙලාව පහු කරලා තියෙන්නේ මෙල්බන් වලින් මම නැවතත් මතක් කරනවා මොනවාරි කියන්න කරන්න දෙයක් තියෙනවද කියලා ඉවර කරන්න ඉස්සෙල්ලා. අපි එවන ධර්ම සාකච්ඡා නතර කරන්න අවසර ගන්නවා. හොඳයි. ඊළඟ දිනාටම තෙරුවන් සරණයි. පින්නම් ධර්ම සාකච්ඡා අවසානයේදී තේරුම් සිද්ධාර්ථ කුම්පම වීම ඥාතින් සිපත් කර ගැනීමත් කරලා අපි අපගේ ප්‍රාර්ථනාව අතු කරගෙන සිපත් කරගෙන ප්‍රතිවාරය සමාප්ත කරන කියලා මම යෝජනා එක්තාවතාවච නම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සාවිහි වානමෝ දන්තු සබ්බ සම්පatti සිද්ධා එත්තාවතාච නම්මි සංගතං පුඤ්ඤ සංගතං සබ්බේ භූතානං සර්ව සම්පatti සිද්ධියා එත්තාවතාච නම්මි සංගතං පුඤ්ඤ සංගතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතාවන්තු ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතාවෝ නාති ඉදං හෝ නාති නං හෝතු සුඛිතා හොන්තු නාති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාදෝ සතං සමාගමෝ හෝතු යාව නිපාරපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාදෝ සතං සමාගමෝ හෝතු යාව නිපාරපත්තිය පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාතෝ